ඊට එහා පාසල් අධ්‍යාපනය හෝ දහම් පාසල් අධ්‍යාපනය තුල හෝ උසස් අධ්‍යාපනය තුල හෝ සංයෝජනයන්ට බැඳෙන හැටිව සංයෝජනයන් කඩන හැටිව පිළිබඳව ප්‍රායෝගික අවබෝධයක් සමාජයට නැහැ. ඒ සංයෝජන දහම් පෙළ ඒ පොතපත අපට උගන්වා තියෙන විදිහ පරමාදර්ශී සත්‍යයක් කියලා හිතාගෙන මමත් කටපාඩමින් උත්තර ලියවා විභාගවලට ඔබත් එහෙම ලියලා ඇති. ඒ ඔබ පාසලේ පාඩම් කරගත්ත විභාගයට ලියලා ඉහළ මට්ටමේ ලකුණු ගත්ත දහම් පෙළ විග්‍රහ කරන්න නෙවෙයි මම මේ සූදානම් වෙන්නේ. ඉස්සර වෙලා තේරුම් ගන්න ඕන සසර බැඳ තබන බැමි. සසර. සසර කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව. සසර කියන වචනේ සංසාර කියන පදේ කෙටි කරලා හදපු එකක්. සංසාර කියන පදේට ඔබට හිතෙන්න පුළුවන් සත්වයේ පුද්ගලයෙක් වශයෙන් ඇවිදින්න තියෙන ගමනක් වශයෙන්. ඔය ගීතවලත් ඕක කියනවා මේ සංසාරයේ දුකයි සැපතයි කියලා කියනවා. සංසාරේ කියලා තව එහාටත් වැසෙන තාක්කල් මේ විදිහට. ඒකට කෙබඳු අර්ථයක් තම තමන්ගේ හිතවල තියනවාද කියලා මම දන්නේ නැහැ. නමුත් තථාගත බුදු පියාණන් වහන්සේ ලෝ පහළ වෙන විට සිත පාපයට හෝ පිනට හෝ ධානයට ලැබුරු කර අය ලැබුරු කළ අය ඉන් අනාගත පැවැත්මක් හොයාන තිබුණා. පැවැත්මකට මං පෙත් හදාන හිටියා. මම හිතන්නේ තථාගතයන් වහන්සේ පහළ වුණා නම් මීටත් එහාටත් මේක හදන්න පුළුවන් කියන එක. එතකොට සංසාරය කියන එකේ අපේ කයෙන් අපි ගියේ නැති වුණාට අපේ කය උදව් කරගෙන අපි මේ සංසාරයේ අනාගත පැවැත්මට හේතු ඉතුරු කරනවා. ඒ ඉතුරු වෙන එක තමයි සංයෝජන කියලා කියන්නේ. සංයෝජන බැමි කියලා කියන්නේ සසරට බැඳෙන්නේ අපි අතින් සිදුවෙන වැරැද්දක් නිසා. ඒ වැරැද්ද තුළ ඊට පස්සේ ප්‍රශ්න ඉදිරිපත් කළාට උත්තර දෙන්න වැඩක් වෙන්නේ නැහැ. වැරැද්ද හදන්නයි ඕන. එනිසා ඔය සංසාර කියන පදයට මම මගේ ධර්ම දේශනාවල අර්ථක් වෙනත් අරුතක් දීලා තියෙනවා. එක පාලියෙන් සිංහලට අරගෙන දීලා තියෙනවා. සාමාන්‍යයෙන් ඔබ මෙහෙම හිතන්නකෝ දැනට. මිනිසුන් වශයෙන් ජීවත් වෙනකොට ඔවුන් අතින් සිදුවෙන එක දෙයක් කියන අපි පව් කියලා. නම් පව් වලනොත් සසරට බැඳෙනවා හෙවත් සංයෝජනයක්. තව දෙයක් කියනවා පින් කියලා. පින් වලටත් අනාගත විපාක ආරේ නිසා ඒකත් සංයෝජනයක් සසරට බැඳෙන එකක්. තව එකක් අද නැති වුණාට ಭಾರತ සමාජයේ තිබිලා තියෙනවා ධාන කුසල් කියලා ඒකත් සංයෝජනයක්. එතකොට මෙන්න සංයෝජනය නිසා පව ඉස්සර වුණොත් පවෙන් පරලෝ යාම පින ඉස්සර වුණොත් පිනෙන් පරලෝ යාම පෞතින් යතකොට ධානය උපදවා ගත්තොත් ධානයෙන් පරලෝ යාම කියනා වූ මේ මිනිස් වර්ගයාට පර කයෙන් පරලෝ නොගියාට පරලෝ යාමක් තිබෙනවා. බුදු සමී ගැනීම වලට අනුව ගත්කල. සමගාමීව ගත්කල ඉස්ලාම් ධර්මයේ හෝ කතෝලික කතෝලික ධර්මෙහි පවෙන් පිනෙන් ධානයෙන් කියලා තුනකින් පරලෝ යාමක් පෙන්වන්නේ නැහැ. පවුපින් දෙකක් වෙන්නලා ඒ දෙක ඒකේ අනාගතයේ වශයෙන් සදාකාලික සර්ගයක් හෝ නිරයක් වෙනවා. මම බයිබලයේ සම්පූර්ණයෙන්ම කියවලා තියෙන කෙනෙක් සහ කොරාණයත් කියවමින් ඉන්න කෙනෙක්. ඒවා හදාරලා බලනවා මේ මේ ඉගැන්වීම් කොහොමද කියලා බුදු සමය තරම් ගැඹුරුද නොගැඹුරුද කියලා. මගේ අවබෝධය නම් මෙහෙමයි. පුද්ගලයා විවරණය කරන්නේ මේ ආගමික ග්‍රන්ථවල. පුද්ගලයෙක් වශයෙන්ම තමයි ආත්මයක් ඇත කියන හැඟීමෙන් අනාගත සකස්ම සකස් කරන්නේ. බුදු සමයේ පුද්ගලයා කය වෙනුවට ගැඹුරු විවරණය කියදෙනවා. අනේ ගැඹුරු විවරණය ආරි ප්‍රතිපදාවයි. ඒ ගැඹුරු විවරණය නැතුවම අදාළ තැනට මුහුණ දෙන්න හැකියාවක් නැහැ. දැන් අපි අර ඉස්සල්ලා ගත්ත වචන ටික ගන්නකො. පව පවයේ එල්ලී ඉන්න පුද්ගලයාට අපි කියනවා පෞසාර කියලා. ඒක හොඳ නෑ කියලා යහපත් දේවල් වල පුද්ගලයා ගන්නවා පින. එතකොට ඔහුට පින්සාර. ඔය ගීතවලත් දෙන්නේ පින්සාර කියන වචනයක්. ඒ වගේම අර අපේ සමාජයේ නැතත් ඉන්දියානු සමාජයේ හිටියා වූ වනාන්තරගත වුණා වූ ළඟ තිබුණා වූ අයට ධානත් සාරයි. දැන් මේ පෞසාර සහ පින්සාර සහ ධානසාර වල අනාගතය මොකක්ද? ඔබට එකපාර ඒක ගැඹුරු වැඩි වෙන්න පුළුවන්. නමුත් මේ සියලු සූත්‍ර එක මොහොතේ මම ඉදිරිපත් කරන්නේ නැහැ. පුඤ්ඤකිරවත්තු සූත්‍රය කියන එකේ මේ පැවැත්ම පෙන්වනු ලබනවා. එතකොට පෞසාර එක අරමුණට આવොත් ජීවිතාවසානයේ එයින් තමයි පවෙන් පරලෝ යාම කියලා කතා කරන අපට වඩා පහළ සමහර ඝනකයක් තියෙන සහ නැති ඕපපාතික ප්‍රතිසන්දයක්ස අපේ භාෂාවෙන් කියනවනම් සතර අපායත්පත්ති. ජීවිතාවසානයේ විතරම් රජතුමාට වගේ හිමත් නැත්නම් ඔය පින්පතෝ කියන අයට පුණ්‍ය චේතනාවක් આવොත් එහෙම ඔහු පිනෙන් පරලෝ යනවා. පිනෙන් පරලෝ යන අයට මිනිසුන් අතර හෝ ඝනස්කයක් නැති ඕපපාතික දේව පොට්ටාස හයක් අතර උපතක් ලැබෙනවායි කියනවා. ඒක සප්තකාම ස්වර්ගය ඒ පින්සාර. එතකොට පෞසාරත් අනාගත විපාක ලබා දෙනවා, පින්සාරත් අනාගත විපාක ලබා දෙනවා. මේ පව්පින් දෙක අපි අස්කන්නාස දිව උදව් කරගෙන මේ අරමුණ වශයෙන් කරන කාරණා. ධානය කියන ඒවා මේ අපට ඇහැට කනට නාසයට හම් වෙන අරමුණු ගන්න නැතුව සිත හදලා හදන එකක්. ඒක තැනක්. ඒ හදපුවම ඒකත් ආපහු සාර වෙනවා වුණාට. ඒ නිසා අපේ බුදු ධර්මයේ පෙන්වන ලබනවා ආලාර කාලාමෝද ක්‍රාම්පුත්ත වැනි අය මේ ධාන වර්ග දෙකක්. රූපාවචර සහ රූපාවචර. ධාන පදනම් කොටගෙන පරලෝකයයි කියලා. ඒ විට ධාන බඹලව රූපාවචර 16ක් අරූපාවචර 4ක්. මේ ඔක්කොම ගත්තාම ස්ථාන වාසය කරන ස්ථාන 9ක් 31 තලයක්. මෙන්න මේ මිනිසුන් වශයෙන් කරන ක්‍රියාකාරකම් තුළට ලැබෙනා වූ මතු අනාගත විපාක මේ අතර අපායේ කාමසුගති හතේ බවලෝ විශ්වයේ මේ අනාගත පැවැත්මක් හම්බ වෙන එකට තමයි සංසාර කියන්නේ. දැන් අපි මේක තව වචන ගන්න වෙනස්ව. සාර කියන්නේ සිංහලෙන් උත්සාර, සාර කියන්නේ pāli භාෂාවෙන් උත්සාරය. නමුත් සං කියන පදයට සිංහල අර්ථයක් නැහැ. ඒක පාලිය හොයාගත්තාම අම්මයි තාත්තයි දුවයි පුතයි එකට වාසය කරනවා නම් ගෙදර එහෙම නැත්නම් ඥාතීන් එකට වාසය කරනකොට ගෙදරක ඒ එකට වාසය කරනවා කියන එක තමයි සංවසති කියලා කියන්නේ. වසති වාසය කරයි සං එක්ව. සංස්කරණය, සංවර්ධනය. අර සංවර්ධනයක් ඇවිල්ලා තියෙන ඉංග්‍රීසියෙන් සිංහලට. ගමක ජලයේ විදුලිය දුරකථන මහා මාර්ග සියල්ල වර්ධනය කරන්න ඕන. එතකොට එක්ක වර්ධනය කිරීම සංවර්ධනය. එකක් වර්ධනය සියල්ල එක්ක. සං සියල්ල. අන්නේ සංපදේ මෙන්න එහෙනම් එක්ක නැත්තම් එකතු කිරීම කියන එක. දැන් එතකොට සංසාරය කියන්නේ පව් එකතු කිරීම සාරයි පින් එකතු කිරීම සාරයි ධාන එකතු කිරීම සාරයි පව්සාර පින්සාර ධානසාර සමානයි සංසාර. මෙන්න මේ සංසාරයට බැඳෙන එක හොඳ එකක් නෙමෙයි හරි එකක් නෙමෙයි වැරද්දක්. සංයෝජන කියන්නේ අපි මේ වැඩේ කරන්න ගියාම අපි සසරට බැඳෙනවා කියන එක. අනතුරු මම මෙතන පැහැදිලි කරනු ලබන්නේ අර දහම් පාසල් පොත පාසල් පොත උගන්ලා පින්නා වූ උදේ පවතිනා වූ වැරද්දක් ඔබට කියලා දෙන්න. සමහරවිට ඔබට මතක් වෙයි සසර මේ සංයෝජන 10ම කඩන්න ඕන සසර ගමන නිමා කරන්න. මට මතකයි මමත් ওই දරුවන්ට පාලිම උගන්වනකොට පොතේ තියෙන වචන උගන්වනවා. අහං නැත්නම් මයන් මයන් දස සංයෝජනතෝ මුංචිත්වා නිබ්බාණං ලවිස්සාම. එතකොට ඒක සිංහල තේරුම අපි දස සංයෝජනයන්ගෙන් මිදී නිවන් ලබමු. දැන් මේකෙන් දරුවත් අදහස් ඇති කරගන්නවා දස සංයෝජනයකට අපි බැඳලා ඉන්නවා ඒකෙන් නිදහස් වෙන්න ඕනයි කියලා. සංයෝජනයන්ට බැඳීම අනවබෝධය තුළ සිදුවෙන දෙයක්. සංයෝජනයන්ගෙන් නිදහස් වීම අවබෝධය තුළ සිදුවෙන දෙයක්. අන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පැහැදිලි කරන ලබන්නේ සංයෝජනයන්ට බැඳෙන හැටි පළමුව. අනතුරුව නිදහස් වෙන හැටි. දැන් බලන්න මම ගත්ත දහම් පාඩේ ද්වේයිමාන වික්‍රේ සංයෝජනානි. අනේ සංයෝජන වර්ග සතරට බැඳ තදන වර්ග ಜಾති දෙකක් තියෙනවා. ඕරම් භාග්‍යානි සංයෝජනානි උද්දම් භාග්‍යානි සංයෝජනානි. සාමාන්‍යයෙන් අපි පොල් ගෙඩියක් දෙකට බිඳපුවාම පළු දෙකක් කියලා කියන්නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේ සංසාරයේ පළු දෙකකට බෙදලා වෙ තියෙනවා. ඕර කියන්නේ පව්පින් වල අනාගත විපාකයට. ඒ පව්පින් වල අනාගත විපාකයේ මත ලැබෙන්නේ අර අපාය හතර මිනිසුන් ඉන්න තැන සහ දිව්‍ය ලෝකය. ඒවැ ලැබෙන සැපතට කියන්නේ සැපත හෝ දුක කියන්නේ ඉන්ද්‍රිය ගෝචර නැත්නම් රූප ශබ්ද ගන්ධ රස වශයෙන් මෙහි හිටියත් අපිට මේ පස්දරෙන් හමු වෙන්නේ දෙවියන්ට එහෙම පස්දරක් බාහිරට නැති වුණත් මනෝද්වාරයෙන් පහමයි හමු වෙන්නේ එතකොට මෙන්න මේ අපාය හතරටයි මනුස්ස ලෝකයටයි දිව්‍ය ලෝක හයටයි බැඳෙන්නේ ගෙවල් වල ජීවත් වෙන්නා වූ පස්දර පිනවන අය. එතන ඒකට ඕරම් භාග්‍යානි සංයෝජනානි එතකොට එතකොට අපි දැන් මේ වෙන විටත් මේකට බැඳිලා ඉන්නේ. පහට වෙන්න පුළුවන්, හතරකට වෙන්න පුළුවන්, තුනකට වෙන්නත් පුළුවන්. පහටම වෙන්නත් පුළුවන් සමහර විට. මොකද අපි මේ ලෝකේ ජීවත් වෙන්න ගිහින් මේ මුහුණ දෙන්න සිදුවෙනා වූ ප්‍රශ්න ජය ගන්නට අවශ්‍ය ශාරීරික මානසික ක්‍රියාකාරකම් නීතිමය ක්‍රියාකාරකම් යන්ත්‍රමන්ත්‍ර ක්‍රියාකාරකම් කරන්න ගියාම ඇතුළතින් අපි අවංක වෙන්නේ නැතුව යනවා. ඊට පස්සේ අපි පුද්ගලය වශයෙන් ශාරීරික වුණාට හැඟීම් වශයෙන් ලෝභ, දේශ, මොහ නම් වූ අයහපත් හැඟීම් සමුදායක් භාවිතා කරනවා. මෙන්න මේක තුළ තමයි අර අනාගතයට උපදින්න හේතු ඉතුරු වෙන සංයෝජනය සිදු වෙන්නේ. දැන් මේ බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර සමාජයේ මේ පිළිබඳව පරිශන කරපු අය ආර්ය පරිශනයක් නම් නෙවෙයි. මේ අපි දකින මේ ඇහැට කනට නාසයට දිවට කයට හම්බ වෙන්නා වූ සැපතට වඩා සැපතක් හෙව්වා. ඉන්ද්‍රිය ගෝචර සැප කියලා අපි මේකට කියන්නේ. ඕනේ සඳහා කළේ මේ අපි ජීවත් වෙන ලෝකේ අතහැරලා කැලේට ගියා. කැලේට ගිහින් අපට මේ මුණ ගැහෙන පස්දොරට මුණ ගැහෙන දේවල් ස්වභාවයෙන් මග ඇරියා. මග ඇරලා සිත තේන යම්කිසි එක අරමුණක් ඒකට සිත හුරු කළා. එවිට අපට රූපයේ, ශබ්දයේ, ගන්ධයේ, රසයේ වශයෙන් විවිධ අරමුණු එක වෙන්නේ වෙනුවට එයාට නිරන්තරයෙන් එකක් ම අරමුණ වශයෙන් තියාගන්න පුළුවන්. බොහෝ වෙලාවක්. ඒකෙන් කියන්නේ ඒ ඒ වෙනතුරු මේ සිත තියෙනවා කියන එක නෙමෙයි මම ඉස්සරහට ඒක පැහැදිලි කරන්නම්. එතකොට එහෙම සිතට එකක් හැදුනහම අර අනිකුත් කාරණා එන්නේ නැතුව යනවා. මොකද මේ සිත බලවත් නිසා අනිත් වට එන්න ඉඩ නැහැ. ඒ ඔබට යම්කිසි දුකක් ඇති වුණයි කියන්නේ. තද දුකකින් ඔබ ඉන්නවා. දැන් ඔබට කැමරට යන්න කිව්වට කැමරට යන්නේ නැහැ. ඒක බඩගිනි නෑ කියනවා. ඒ දුක සිත දුකින් පිරලා බඩගින්නට දැනෙන්න ඉඩ නැහැ සිත. ඔබ අධික සතුටින් ඉන්නවා කියලා කියන්නේ. දැනුත් කැමරට යන්න බඩගින්නේ නැහැ. මොකද සතුට සිතුවිල්ල තියෙන නිසා. එකක් සිතුවිල්ල තියෙනකොට තව එකකට එන්න හිත ඉඩ නැහැ. මම මේ අසනේ සිටිනා විට ඔබට මේකේ වාඩි වෙන්න බෑ. ඔබට අදහසක් තිබුණාට ඔය ආසන වලට වඩා මේක සැපයි කියලා. නමුත් මාව ඉන්නතර ඔබට ඉඳ ගන්න බෑ. අන්න වගේ මේ එක අරමුණකට හිත යොමු කරපුවාම අනික් පයින්නේ නැහැ. එන්නේ නැතුවම ඒවැය තියෙන දුක් වේදනා මොකක්වත් දැනෙන්නේ නැහැ. මෙන්න මෙහෙම ක්‍රමයක් තමයි මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන නිසා පෙර හිටපු අය අපි කතා කරන සමත කියන භාවනා යටතේ සිත හුරු කරපු අය. දැන් ඒ අපි මේ පස්දර පිනවන්න ගිහින් මෙහාට බැඳෙනවා වගේම වුණොත් ඒ මේවා මේවා මේ පහ වුන් කැඩුවේ නැහැ. මේ පහෙන් මග ඇර ගියා. යටපත් කළා. ඒවට වුන් බැඳලා. ඒ බැඳුනේ උද්දම් භාගයේ සංයෝජනයට මේ රූප රාග කියන ඒවා ඉපදුනහම තමයි ඒකට නැගෙන්නේ. ඊටත් එහා අනුප රාග උපදවාගත්තොත් තමයි ඒකට නැගෙන්නේ. එතකොට ඒ බැඳුනහ බැඳිලා ඉන්න අය හිටියා බුදුන් වහන්සේගේ සමාධිය. ඒ බැවින් ඔවුන්ට ඒ අනුශාසනාව කළා ඔබ මේ බන්ධනේ කඩා ගන්න කියලා. මේ රූපාවචර අරූපාවචර ධානය උපදවා ගත්ත අයට. ඔවුන් බැඳිලා හිටියේ. අපි මේ රූපාවචර අරූපාවචර ගැන දන්නෙත් නැහැ බැඳිලා නැහැ අපි. කඩන්න බැඳෙන්න ඕන. මේ බැඳිච්ච ඉතින් කඩා ගන්න වෙනනම් අලුතෙන් බැඳලා කඩන්න නගලන්න ඕන නැහැ නේ අපි. මොකද බැඳුනත් කැඩෙන්න කඩන්න නම් ඕනේ බැඳෙන්න ඕන නැහැ. ඒ නිසායි මම කියන්නේ සංයෝජන 10ක් කඩා සතර ගමන කෙලවරක් වීමේ අපේ පතේ තියෙන පොතේ තියෙන මඟ ප්‍රායෝගික නැහැ. ඒ පිළිබඳ මට තියෙනවා තොරතුරු සූත්‍ර ගණනාවක් ඉස්සරහට අපට කියන්න පුළුවන්. ඒක අවශ්‍ය මොහොතට කියන්නම් මම. ඇත්තට මේක කියන්න විතරයි පුළුවන්, ලියන්න විතරයි පුළුවන්, ප්‍රායෝගික නෑ. ඒ නිසා අපි වැඳිලා ඉන්නේ කාම ලෝකේ පහනම් ඒ පහ කැඩෙනකොට අපි කැඩෙන්නේ අනාවෝදෙන් නෙවෙයි ධර්මයේ අවබෝධයෙන්. එහෙනම් ඊළඟ පහක් අපට ඕනේ නෑ. නමුත් කාම ලෝකයේ අදහස් යට කරලා ගියා. උඩ පහෙන් හතරකට බැඳෙන්නේ පහකට බැඳෙන්නෙත් නැහැ. රූප රාග මානුද්දච්ච අවිද්‍යා රූපී ධානයේ බැඳෙන හැටි. ඒකට එහා ධානය උපදවා ගත්තොත් අරූප රාග මානුද්දච්ච අවිද්‍යා ඒක පහක් නෑ හතරයි. එතකොට ඒක අපට තියෙන එකක් නෙමේ බුදුන් වහන්සේ පහළ වුණ සමාජයේ හිටියා වූ ආලාර කාලාම උද්දකරාම පුත්‍ර භග්ගව පාර්සවින් කෙලස් යට කරන භාවනාවේ ගිය අයට උන්වහන්සේ ඒවා කඩන්න දේශනා කළේ. අපි හිතන් ඉන්නවා අපිට මේ පහ කඩාන ගින් තව පහකට බැඳලා 10ම කඩන්න ඕනේ කියලා. මේ සමාජයේ ඒ අදහසේ තමයි පොතපත තිබෙන්නේ එහෙමයි, දේශකින් වහන්සේලා ඉන්නේ එහෙමයි, හැම දෙනෙක්ම දරන්නේ එහෙමයි. නමුත් ත්‍රිපිටකයේ සූත්‍ර ගලපගෙන යන විට උදකූපම නම් වූ පුද්ගල සූත්‍රය ඛේමක නම් වූ සූත්‍රය මෙවයි මේ අනාගතය පිළිබඳ පෙන්ලා තියෙන කාරණා අනුව එක්කෝ ඒ සූත්‍ර බොරු වෙන්න ඕන නැත්නම් අර සංවර්ධන 10ක් කැඩීමේ අදහස වරු වෙන්න ඕන. එහෙනම් අපි දැනටත් බැඳිලා ඉන්නේ. බැඳුනොත් මොකද වෙන්නේ? සසර ඇවිදින්න වෙනවා. එහෙනම් මේ සසර කියන එක අපට යන්න තියෙන එකක් නෙමෙයි. අපි හදාගන්න එකක්. සසරට බැඳීමෙන් සසර හදාගන්නවා. ඒක බෞද්ධ අබෞද්ධ ඕනෑ කෙනෙක් තුල සිදුවෙන කාරණයක් තමයි මේ බැඳීම කියන එක. ඒක හොයාගන්න පහසු විදියක් තියෙනවා. ජීවිත අවසානයේ අපි හැමෝටම මෙවන් සමුගන්න වෙනවානේ. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ආගම් ભેදකින් තොරව. කවුද මේ සියල්ල දාලා යන්න කැමති? දාලා යන්න කැමතිත් නෑ. මැරෙන්න කැමතිත් නෑ. එනිසා වුන් මරණයෙන් එහා පැත්තට අපේක්ෂාවක් ඇති කරගන්නවා. බුදු සමයේ පදහන් පරිදි පුනර්භවයක් පිළිගත්තේ නැති වුණාට ඒ ඒ ආත්මය මරණයෙන් එහා පැත්තට සදාකාලික ස්වර්ගයට හෝ නිරේට යනවා කියන එකේ තේරුම මරණයෙන් එහා පැත්තට උන් පැවැත්මක් බලාපොරොත්තු වෙනවා. මේ බුදු සමය සහ වෙනත් ආගම් අතර තියෙන පරස්පරය මෙතන තමයි තියෙන්නේ. මේ වෙනත් ආගම් වල මේ පුද්ගලයා විවරණය කරනු ලබන්නේ පුද්ගලයෙක් වශයෙන්. ජීවිතේ මේ එකක් වශයෙන් අරගෙන. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සංයෝජන විවරණ කරන ලබන්නේ පුද්ගලයෙක් වශයෙන් අරන් නෙවෙයි. ඊට වඩා ගැඹුරු අපිව ඊට වඩා ගැඹුරු පැත්තකට විමර්ශනය කරනවා විවරණය කරනවා බෙදා දක්වනු ලබනවා. දැන් බලන්න මම අර පොතේ තියෙන පෙළොබට කියනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සංයෝජන කැරීමෙන් සෝවාන් වෙනවාය කාමරාග ව්‍යාපාද තුනී කිරීම යන සකෘදාගාමි වෙනවාය. කාමරාග ව්‍යාපාද තුනී කිරීමෙන් අනාගාමි වෙනවාය. ඉතිරි පහ කැඩීමෙන් රහත් වෙනවාය. එහෙනම් අනිවාර්යෙන් මේ පෙළේ හැටියට ඉතුරු පහ අපි කඩන්නම ඕනේ. ඒ කියන්නේ අපි එහෙනම් රූපාවචර ධානයටත් බැඳෙන්න ඕන අරූපාවචර ධානයටත් බැඳෙන්න ඕන. මේ රූපාවචර අරූපාවචර ධාන කියනවා gederin නම් කවදාවත් උපදවන්න බෑ අනිවාර්යෙන් කැලේට ගිහින් ලෝකෙ මග ඇරලම ඉන්න ඕන. ඒ කියන්නේ මේ සංයෝජන වලට බැඳෙන හැටි ආකාරය පිළිබඳව අවබෝධයක් නැතුව තමයි මේ පොත කියලා තියෙන්නේ. ඒ නිසා මම කියනවා කිසි බයක් නැතුව. මේ සංයෝජන 10ක් කරලා සසර ගමන කෙලවර කරන පෙළ වැරදි. ත්‍රිපිටකගත සූත්‍ර වලට අනුව වැරදි. මගේ තනි අදහසක් එහෙම නෙමෙයි. එහෙනම් අපි අර උඩ පහ ගැන කතා නොකර ඉන්න. පස්සේ උන්නම් බලමු වෙලාව තිබුණොත්. එහෙනම් මේ සංයෝජන අපි ගාව තියෙනවද අපි හොයාගන්න ඕන. දැන් මම මතක් කළා වචන කීපයක් උඹට. පවෙන් පරලෝ යාම, පිනෙන් පරලෝ යාම, ධානෙන් පරලෝ යාම. ඒ පරලෝ යාමක් තියෙන්නේ සසරට බැඳිලා හින්දානේ. එහෙනම් පව් නිසා සසරට බැඳෙන්නේ කොහොමද? පින් නිසා සසරට බැඳෙන්නේ කොහොමද? ධාන නිසා සසරට බැඳෙන්නේ කොහොමද කියලා හොයන්න වෙනවා. බැඳෙන්නේ කොහොමද? මේකට ලස්සන වචනයක් තිබෙනවා. මේකට කියන්නේ පාලියෙන් අபிසංකාර. මේ අபிසංකාර කියන පදයේ මුලට අපුණ්‍ය දැම්මොත් අපුණ්‍ය අபிසංකාර. පුණ්‍ය දැම්මොත් පුණ්‍යාபிසංකාර. ආනිජ්‍ය දැම්මොත් ආනිජ්‍යාபிසංකාර. ඒ පාලි පද තුනක්. සිංහලෙන් කිව්වොත් අනාගත විපාක ගැනීම සඳහා පව් හේතු ඉතුරු වීම අපුඤ්ඤාදි සංකාරයයි. අනාගත විපාකයක් මෙලොව සහ පරලොව වශයෙන් විපාක දීම සඳහා පින් හේතු ඉතුරු වීම පුඤ්ඤාවි සංකාරයයි. අනාගත විපාකයක් සඳහා බ්‍රහ්මයන් අතර උපදින්න ඉතුරුනාම ආනිජ්ජාදි සංකාරයයි. අභි කියන පදෙන් පෙන්වන්නේ මෙතන ඉවර වෙන්නේ නැහැ. පස්සේ මෙලොව වශයෙන් නම් ආපහු සිතට එන්න නැත්නම් පරලොව වශයෙන් නම් ප්‍රතිසන්දියක් ලබා දෙන්නට හේතු ඉතුරු වී මෙහෙවත් සංයෝජනය කියන්නේ ඒකට තමයි. එහෙනම් මේ අපේ බෞද්ධ සමාජය දැනට මේ ඉන්න බහුතර බෞද්ධ සමාජය පව් කරනවා අනිත් අය පින් කරනවා. දැන් උන් පින් කරලා මොකද බලාපොරොත්තු වෙන්නේ? මතු සැප ලබා ගන්න අනාගත බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න යන්නේ. දැන් ඔවුන් පව් තුලම පින් තුලම සංයෝජනට බැඳිලා නේද ඉන්නේ? පවෙන් කොහොමද සංයෝජන කඩන්නේ? ඉඩෙන් කොහොමද සංයෝජන කඩන්නේ? බැඳෙනවා නෙවෙන්නේ. සංයෝජන කඩන්න වෙනම ධර්මයක් තියෙනවා. තේරුම් ගන්න ඕන කාරණාව. එහෙනම් අපි අපට තිබෙන්නේ මොකද්ද කියලා මම කියලා දෙන්න. සේවස් ලංකා ඉතිහාසයේ මුල් සේවස් 10 12 විතර කාලයෙන් පස්සේ මේ ධර්මය භාවිතා කළ තේරුම් අරගෙන අනිත්‍යයට කියලා දෙන ස්වභාවය පොඩ්ඩක් නැති වී ගිය බවට පේනවා. අනතුරුව මේ ධර්ම විග්‍රහයපත් උනේ ආර්ය පුද්ගලයන් අතින් අනාර්ය පුද්ගලයන් හෙවත් පුතග්ජනයින්ගේ අතර. මේක මාගන්ධි සූත්‍රයේ පෙන්වනු ලබන්නේ අනුපුබ්බේන පුතග්ජනගතෝ හෝති. ක්‍රමක්‍රමයෙන් සුදුසුකම් නැති අය අතට පත් වෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි කියමුකෝ මේ ලංකා ඉතිහාසයේ යන්නම් මණ්ඩල තියෙනවා. ලංකා ගමනාගමන මණ්ඩලේ, වියලවි මණ්ඩලය ආදී මණ්ඩල. මේවට පරීක්ෂා කරන කරලා බලලා සුදුස්සන්පත් කළොත් ඒ පිළිබඳ පරිචයක් ඇති අය ඒක මනමින් පාලනය කරනවා. නමුත් ඒක දේශපාලන අතකොලක් බවට පත් කළා තමන්ගේ පුද්ගලිකව දැම්මොත් එමේ ඊට පස්සේ මේ හැම මණ්ඩලෙම පරිහානියටපත් වෙනවා නේද? අද රටේ වෙලා තියෙන දේනේ. දැන් ඒකට පිළියමක් යොදමින් යන්න උත්සාහ කළාට මේ දේශපාලන ලෝකේ 56න් පස්සේ දිගටම වුණේ ඕක තමයි. ඒ මණ්ඩලය පිළිබඳ පරිපාලනයේ අවබෝධයක් නැති පුද්ගලයෙක් හිටෙන්න දාපුවාම ඔහු ඒක ආයතන දියුණු කිරීම වෙනුවට දේශපාලන හෙන්චයන්ට රස්සා දෙන මධ්‍යස්ථානයක් බවට පත් කරලා බංකොලොත් කරනවා. ඒ නුසුදුස්සන් අතර ඒ ආයතන පාලනයපත් වුනහම පිරිහෙනවා වගේ ආර්ය පුද්ගලයන් අතින් අනාර්ය පුද්ගලයන් අතර ධර්මය ආපුහම ධර්මයේ විකෘති වෙනවා. අර බුදුන් වහන්සේ පැහැදිලි කළ වචන තිබුණාට අර්ථය වෙනත් අර්ථ. මෙන්න මේ වෙනත් අර්ථ ඔස්සේ ඉගෙන ගැනීම ඉගැන්වීම පොත්පත් වීම සියවස් ගණනාවක් තිස්සේ ඇවිදින් තියෙන එකක්. ඒකට හේතු කීපයක් තිබෙනවා. භික්ෂු පරපුර අඩවීම අඩුවීම රජුරුන්ගේ අනුග්‍රහය නැතිවීම නියංසාය වැනි කියන්නේ ඉඩෝර කියලා කතා කරන පද විය ඇතිවීම ආදී කාරණා. එම එවඳු අවස්ථාවකදී ඒ කරුණ කියලා දෙන්න හෝ අනුගමනය කරන්න කෙනෙක් නැතුවම සමහර විට ලංකාව උපසම්පදා භික්ෂූන්ගෙන් තුරන් වන තැනට ආවයි කියනවා. අනතුරුව අපට තායිලන්තයෙන් බුරුමෙන් උපසම්පදාව එහාට ගේන්න වුණා. දිනු වුණාම මෙහෙන් එහාට යවලක් තියෙනවා බුරුමෙටයි තායිලන්තෙටයි. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දිශානතිය නැත්තම් ඊතලයේ සසර දුක් නිමා කරන්නට ජීවිතය යොදා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන්. මහණනි මම එදත් අදත් දුකත් හේතුවත් නැතිව තැනත් මාර්ගයක් දෙනවා. වෙන මොකවත්ම දේශනා කළේ නැහැ කියලානේ කියන්නේ. ඒකට බුදු සමයේ ඊතලය ලෝකෝත්තර විමුක්තියවත් නිර්වාණ කියන තැනට යන්න. වර්තමාන සමාජයේ මේ ඊතලය කොහටද තියෙන්නේ? මා ළමා කාලේ පටන් හැදුණු සමාජයේ ඊතලය තියෙන්නේ පින් කරලා අනාගත බුදුහාමරගේ ශාසනයට යන්න. දැන් ඊතලයේ වෙනස් වෙලා නැහැ ප්‍රතිසානතිය. නිවීම සඳහා ඉලක් දේශනා කළා වූ ඊතලයේ දිසානතිය දැන් වෙන පැත්තකට හරවලා. අපි ඒ ඔස්සේ යනවා. ඒ ඔස්සේ යන්න බුදුන් වහන්සේගේ ගැඹුරු ධර්මයක් ඕන නැහැ. අර පුණ්‍යාවි සංකාරයෙන්ත් පුළුවන්, අපුණ්‍යාවි සංකාරයෙන්ත් පුළුවන්, ආවිද්‍යාවි සංකාරයෙන්ත් පුළුවන්. දැන් ඔබට තේරුණාද මේ සසරට බැඳෙන්නේ මේ අවිසංකාර කියන ඒවා නිසායි කියලා? අපි තව ටිකක් හොයා ගන්න වෙනවා. මේ අபிසංකාර කියන කාරණාව වචනේ පොතේ තිබුණට ඊට අදාළ ක්‍රියාමාර්ගය සිදුවන්නේ අපි තුළ. අපි තුළ මේ සිදුවීම සඳහා කය, වචනය, හෝ සිත යොදා ගන්න පුළුවන්. නොවේසේනම් ඇස, කන, නාසය, දිව, කය, සිත මේ දොරවල් හය දාගන්න පුළුවන්. අන්නර වෙනත් ආගම් වල පවතිනා වූ පුද්ගලයා යනවා එනවා කනවා බොනවා කියන කාරණේ වෙනුවට බුදු සමය පුද්ගලයා විභේදනය කරනවා නැත්නම් බෙදලා දක්වනු ලබනවා පුද්ගලයා යන ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන්තරව ඇසේ කනේ නාසයේ දිවේ කයේ සිතේ දොරවල් හයක එකතුවක් තරමක් මේක හරිනම් පිළිගන්න ඕන. ඒක ඔබ ගැනනේ මේ කතා කරන්නේ. දැන් ඊළඟට තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. මේ සංයෝජන තේරුම් ගැනීම සඳහා. අපට අපේ දැසේ මානයට පෙනෙනවා මෞකසින් බිහි වුණ සුරතලෙක් සිඟිත්තෙක් ළමා තරුණ මැදිවියේ මාළු බවට පත් වෙලා ජීවිතාවසානයේ දක්වා ගෙන් පරලෝ යනවා. ඒක අපිට මේ දකින්නේ පුද්ගලයාගේ මරණය. එතෙක්ම අපට පුද්ගලයා ඉන්නවනේ පේන්නේ අපේ දැසට. පඨම සහ ဒုတိ ය අසතවන්ත සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරව දාරනවා කය ලෙඩ වෙන බැවින්, දි รา යන බැවින්, මහලු වෙන බැවින්, රෝග පීඩ ඇති බැවින් මේක නැතුව ඉන්න තියෙනවා නම් කැමති කියලා මිනිස්සු හිතනවලු අසුත පුතක් ඥානය. නමුත් ඔවුන්ට අර ඇසෙන් කනෙන් නාසයෙන් උපදින සිත සිතයයි කියනු ලැබේද මනෝ කියනු ලැබේද විඥානයයි කියනු ලැබේද මේ සිතට එන දේ අසුත පුතග්ජනයා කියන කෙනා මමත්වයෙන් අරගෙන ඉන්නා බැවින් ඔවුන්ට මිදෙන්න බෑ කියලා පෙන්නනවා. අනතුරු මෙන්න මෙහෙම උදාහරණයක් පෙන්නනවා. කය නම් අපේ පෙනීමේ මට්ටමට අවුරුද්දක් දෙකක් 10ක් 15ක් සිට 100 දක්වා තිබෙනා බැවින් කයේ කෙනෙක් ඉන්නවා කියලා ගත්තත් කමක් නැහැ. සිත උපන් ගමන් නැතෙනවා. උදේ උපන් සිත දවල් නැහැ වෙන සිතක් උපදින්නේ. ඒක නැතිනොත් වෙන සිතක්. නම් සිත කියන එක අපි මව කුසෙන් දිවීම කියන එක වෙනකොට සිත ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් ඉපදීම යනවා. අන්න එහෙම. මේ දොරවල් පහෙන්ම සිත ඉපදීමේ ආමක් සිද්ධ වෙනවා. අන්නේ දොරවල් පහෙන් ඉපදීමේ යන සිත අපි තේරුම් ගන්න ඕන. පාලි භාෂාවේ තියෙන ඉතින් ඉගෙන ගන්න ඕන අපි ළඟ තමයි මේක තිබෙන්නේ. බලන්න ඔබ වාඩි වෙලා ඉන්න ගමන් ටිකක් කල්පනා කරලා ඔබේ අදහස් අරමුණු ඇසෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට දිවෙන් කයට මාරු වෙන්නේ නැද්ද කියලා. ඔබ ආහාරයේ රසය බලනවා. එතකොට ඔබේ අරමුණ තියෙන්නේ ඇස් දිවේ. ඔබට ඒකට ගීත සද්දයක් ඇහෙනවා හොඳ. එතකොට ඔබේ අවධානය ගීතයට යොමු වෙනවා. එහෙම නැත්නම් ඔබට සුවඳ හෝ පිළිකුල් ගන්ධයක් එනවා. දැන් ඔබේ අවධානය නාසයට යොමු වෙනවා. කාගේ හරි දබරයක් ඇහෙනවා. මේ කෑම අතහැරලා ඒකට යනවා. මොකද සද්ද යනවා යනවා. එතකොට මේ විදිහට ඇසෙන් උපදින සිත, කයෙන් උපදින සිත, නාසයෙන් උපදින සිත, දිවෙන් උපදින සිත, කයෙන් මනෝද්වාරයෙන් උපදින සිත කියලා අපට එක අවස්ථාවේ නැති වුණාට පිළිවෙලක් නැතුව සිත් උපදින අවස්ථා හයක් තියෙනවා. ඇසෙන් උපදින සිතට කියනවා චක්කු විඥානය, කනෙන් උපදින සිතට කියනවා සෝත විඥානය, නාසයෙන් උපදින සිතට කියනවා ජීවහා විඥානය, කයෙන් උපදින සිතට කියනවා කාය විඥානය. මේ පහටම ඒවා උපදින්න බාහිරෙන් මොනවා හරි අරමුණක් ඕනේ. රූපයක් ඕන, ශබ්දයක් ඕන, ගන්ධයක් ඕන, රසයක් ඕන, පහසක් ඕන. පස් දොරට. හැබැයි මනෝද්වාරයට මොකුත් ඕනේ නැහැ. ඔය ගත්ත දේවල් ආශ්‍රයෙන් ඉබේ පහළ වෙනවා. දැන් හීන පේනවා කියන්නේ ඒක තමයි. බාහිර ලෝකෙ මොකවත් නෙමෙයි හීනෙන් අපට මේ පේන දේවල් හීන දැකලා තියෙනවා නම් අම්මා තාත්තා ඉඩකඩම් දැකලා ඇති. එතකොට ඒ සිතවිල්ලේ පේන්නේ. ඒ අපේ සිතට එන සිතවිල්ලයි අපට වස්තුවක් වෙලා පේන්නේ. ඔබට මේ සිහින ලෝකෙන් ඔබේ හිතරෙන දේ පේනවා කියලා තේරුම් ගන්න පුළුවනි නම් දැන් ඒක ආපහු බාහිර ලෝකයට අත්දලා ගන්න. ඔබ බාහිර දේවල් දකිනවා කියන මේ බාහිර සම්මත සමාජයේ ඇත්ත తত্ত্বය ඒවායේ උදව්වෙන් ඔබේ හිතට එන දේ දකිනවා. අන්න එහෙමයි මේ බුදු සමය හිත විග්‍රහ කරන්නේ. මේවට මගේ ළඟ සරල උදාහරණ තියෙනවා. එතකොට තමයි තේරෙන්නේ. අපිට පළමුවෙන් මිනිස්සෙක් හම්බුනායි කියලා හිතන්න. කොණ්ඩේ කොටට කපලා කලිසමක් ඇඳගෙන උපැස් විලකුත් පළමගෙන ඉන්නේ අද්දිකට ඇඳලා. දැන් අපිට එයා ස්ත්‍රියෙක්ද පුරුෂයෙක්ද කියලාවත් හොයාගන්න බෑ මේ හැටියට. නිකන් අපට සෙවණැල්ලක් පැටෙනවා විතරයි. නමුත් අපට කලක් යාමේදී මේ පුද්ගලය ඇසුරු කරපුවාම ඔවුන් පිළිබඳව අපි සිත ඇතුළත කිසියම් ආකාරයක වටිනාකමක් දෙනවා. නිමිත්තග්‍රාහී වෙනවා අනුව්‍යංජන වශයෙන් ගන්නවා කියලා තමයි මේකට කියන්නේ. ඒක මෙහෙමයි සිද්ධ වෙන්නේ. අපි හිතමුකෝ අපි දැන් අවුරුදු 30ක් 40ක් ජීවත් වෙලා ඉන්න අය. අපි හතර දිනක එකතු වෙලා පාරේ යනවා. අපි ඉදිරියට එන්නේ එක්කෙනයි. මේ එක්කෙනා මින් පෙර වසර කීපයකට මත්තෙන් මම සාගරයට වැටෙන්න කියලා මගේ ජීවිත බේරගත්ත කෙනා නම් එහෙනම් ඒ එන පුද්ගලයා මගේ ගැලවුම් කරුවෙක්. මේ එක්කෙනා වසර කීපයකටමත් මගේ රැකියාව නැති කරපු කෙනා නම් එහෙනම් මගේ ජීවිතේ කාපු කාලකන්‍යයයි මේ කෙනා මගේ සමීප ඥාතියෙක් නම් ඒ ඥාතියා මේ කෙනා මින් පෙර දැකලා නැත්නම් කවුද මිනිස්සෙක් දැන් එන්නේ එක්කෙනයි හතර දිනේ මම උදාහරණයක් ගත්තේ හතර දිනාට පේන්නේ කවුද තරහකාරයට හතුරා පේනවා නෑදෑයට නෑදෑයා පේනවා උදව් කරපු කෙනාට ගැලවුම් කාර්යයා පේනවා අඳුරන්නේ නැති කෙනාට නිකම් මිනිස්සෙක් දැන් අර එයාද පෙනුනේ. එයාගේ උදව්වෙන් තමන්ගේ සිතට ආපු දේ නේද පේන්නේ. මේ ලෝකෙට තේරුම් ගන්න බැරි වෙලා තිබෙනවා මේ බාහිර දේවල් දකින්නවා කියන එකේ තේරුම සමන්ගේ සිතට එන දේ දකින්නයි කියලා. මම නම් හොඳ උදාහරණකින් පෙන්වන්නේ කොයි විදිහට. ඒ නිසා මේ ඇස කන නාසය දිවකය පිනවීම කියන එකේ තේරුම සම්පූර්ණයෙන්ම පස්දරේ උදව්වෙන් සිත පිනවීම. අන්න කාම ලෝකේ කියන්නේ ඒකයි. කැමති ආකාරයට පස්දරෙන් සිත පිනවන එකයි. දැන් මේක පැහැදිලි කරේ මොකටද මම? ඇසෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට මේ සිත හටගෙන නැසෙනවා. ඉන් එහාට මොකුත් පිරන්නේ නැහැ. චක්කු විඤ්ඤාණය ඉපදිලා නැතිනවා රූප පේනකොට සද්දයක් ඇහුනොත් දැන් ඒක නැතිලා තමයි සද්දය හෙන්නලා. එතකොට සෝත විඤ්ඤාණය අපි ජීවත් වෙන්නේ. එතකොට ගන්ධයක් ආවොත් එහෙම සද්දයක් ඇහැරලා අපිට ගඳ සුවඳ දැනෙනකොට අපි ඉන්නේ ගාහන විඤ්ඤාණය තුළ. දැන් ඇත්ත සිද්ධිය තමයි චක්කු විඥාණයෙන් සෝත විඥාණයට සෝත විඥාණයෙන් ගාන විඥාණයට ගාන විඥාණයෙන් ජීවහා විඥාණයට මොකුත් යන්නේ නැහැ. කවුරුත් යන්නේ නැහැ. එතන එතනම හටගෙන නැතෙනවා. අන්න බුදුදහමේ පෙන්වන ලබනවා මෞකුසෙන් දීවි ජීවිත අවසානයේ නැතිවීමක් වෙනුවට මොහොතක් මොහොතක් පාසා අපි සිතින් නිපදී නැතිවීමක්. ඇත්තනම් පිළිගන්න ඕන. මම පැහැදිලි කරන්නේ උදාහරණ සහිතවනේ. මට මතකයි මම ওই අවුරුදු 16 17 18 කාලේ ළමා කාලේ මේ වෙසක් වලට තොරන් බලන්න ගියාම ඒ තොරණක දැකපු කාරණයක් මම මේකට ඉදිරිපත් කරනවා. අපි හිතමු තොරණ චෛත්‍යයක් කියලා හදලා තියෙන්නේ කියලා. මේ චෛත්‍ය පැහැදිලි කරන්න මොකද දන්න විදුලි වර්ග ධාරාවක් සකස් කරලා තියෙන චෛත්‍ය වටා වටේටම අර ගර්භයේ හරහා කොට හරහා කොහොම ලස්සනට. දැන් මේ වට විදුලි ආලෝක ධාරාව සම්බන්ධ කරලා තියෙන එක තැනකට පරිපත්යකට. එකක් දැල්වි එකක් නිවෙන හැටියට තමයි සකස් කරලා තියෙන්නේ. ඔබත් මේවා දන්නවා ඇතිනේ මේ දැන් නම් ඔවා කරන්නේ මේ මේ පරිගණක ඔස්සේ ඉස්සර නම් ඔකට කොටයක් හරි ගස්සලා ප්‍රයසර් කියලා ප්‍රයසර් කියලා ඒකට අඹතහඩු ගහලා ඒකෙන් තමයි සම්බන්ධය. දැන් අර කැරකෙන රෝලේ පරිපතේ සම්බන්ධ වෙනකොට බලවේපත් වෙනවා. ඒ ගමන් මේ පරිපතේ කැඩෙනවා. ඊළඟට සම්බන්ධ වෙනවා. එතකොට ඊළඟ බලවේපත් වෙනවා. ඒ පරිපතේ කැඩෙනවා. එතකොට ඊළඟ බල්බයපත් වෙනවා. දැන් බලන් ඉන්න කෙනාට පරිපතයක් පේන්නේ මේ ආලෝකය මෙතනින් ඇතුල් වී දිගටම ගමන් කරලා අනිත් පැත්තෙන් යනවා වගේ පේනවා. අපිට පේන්නේ ආලෝකය ගමන් කරනවා වගේ. ඇත්තනම් ආලෝකයක් ගමන් කළේ නැහැ. බල්බයෙන් බල්බයට විදුලිය දැල්වී නිවුණා. අපේ ජීවිතයේ ඇත්තනම් මෞකසෙන් බිහිවී මැරෙන තැන දක්වා කවුරුත් ගමන් කරන්නේ නැහැ. අරමුණෙන් අරමුණට අපි මැරෙනවා. ඒකට කියනවා ස්කන්ධ පහෙන් පහට උපදිනවා මැරෙනවායි කියලා. ඔන්න ස්කන්ධ පහේ ඉපදීම මැරීම කියන එක තේරුම් ගන්න නැතුව බණ තේරුම් ගන්නවත් බෑ භාවනා කරන්නවත් බෑ සෝවාන් වෙන්නවත් බෑ මොනවවත් කරන්න බෑ මොකද බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලා තිබෙන්නේ ආරි සත්‍ය කියන එක ස්කන්ධ පහ ඇතුලේ. ස්කන්ධ පහ පොතේ නෙමෙයි තියෙන්නේ. අපි ළඟ. එහෙනම් අපි පැහැදිලි කරනකොට තේරුම් ගන්න ඕන මේක. එනකොට ජීව මෞසින් බිහි ජීවිතාසයේ මරණ එක සම්මුති මරණයක්. ශෝකයේ තනගාටු දුක වශයෙන් ටිකක් තිබී නැති වෙන එක සිතුවිල්ල සන්තති මරණයක්. මොහතකින් හටගෙන නැති වෙන එක ෂණික මරණයක්. ස්කන්ධ නැත්තම් සමූහ හටගත්ම දිරත්ම මැරෙත්ම. කන්දේසු ජායමානේසු ජීයමානේසු නියමාන. ස්කන්ධ නැව සමූහය හටගන්නා කල්හි දිරණ කල්හි මෙයන කල්හි කනේ කනේ තම් ඔබ ක්ෂණයක් ක්ෂණයක් පාසාම උපදින්නෙහිය තිරන්නෙහිය මැරෙන්නෙහිය ඔන්න බුදු සමයේ අපි ළඟ තියෙන ශනික උපත සාමරණය මේක දන්නේ නැතුවම මොකද වෙන්නේ අර අන්‍ය ආගමිකයෝ බෞද්ධයෝ ඔක්කොම හිතන් ඉන්නවා මව කුසෙන් බිහිවෙච්ච පුද්ගලයෙක් ඉන්නවා ජීවිත අවසානයේ මැරෙනවා ඉතින් ඒ හින්දා කය මෙහෙ තියලා ගියාට කවුරු හරි පරලෝට යනවා අපේ බෞද්ධයෝ ඔක්කොම හිතන් ඉන්නේ මෙහෙ මොනවා හරි පරලෝ යනවා කියලා මේ ඇහෙන් උපදින චක්කු විඥානය නම් ඒක නැසෙනකොට සෝත විඥානය උපදින්නේ ඒක චක්කු විඥාණයෙන් සෝත විඥාණයට මුකුත් යන්නේ නැහැ. සෝත විඥාණයෙන් ගාන විඥාණයට මුකුත් යන්නේත් නැහැ. එතන එතනම හටගෙන නැසීමක්. නමුත් මේ හටගෙන නැසීම අපි වරදවා ගත්ත බැවින් මේ හටගෙන නැසෙන අතරතුර අපි සංයෝජනය වෙනවා හේවත් නැවත හටගන්න හේතු තියෙනවා. ඔය සංයෝජනනවා කියන එකේ තේරුම යලි හටගන්න හේතු තියෙනවා කියන එක. එක්ක යෙදීම කියන අර්ථය සංයෝජන කියලා කියන්නේ. සියල්ල එකතු කරගෙන පස්සේ ගන්න තියෙනවා. මොකද මේ පස්සේ ගන්න තියෙනවයි කියන්නේ? ඒක සරල සිංහලෙන් කියලා දෙන්නම්. ඔබ නගරයේදී කවුරු හරි පුද්ගලයෙක් ඔබට මදිකමක් කරනවා. ඔබේ තනතුරට පවුල් පසුබිමට ගැලපෙන්නේ නැති එක. නමුත් ඔබට ඔහුට පහර දෙන්න යන්න විදිහක් නැහැ. ඔබ තනි කෙනෙක්. අර ගොල්ලෝ පිරිසක් වශයෙන්. දැන් මේක මම බාර ගන්නවා මට උනව මදිකමක් විදියට කට පියාන නිකන් එනවා. හැබැයි හිතේ තියා ගන්නවා මටත් වෙලාවක් ආවාවයි කියලා. අන්න ඒක තමයි ඔය සංයෝජන වීම කියලා කියන්නේ හෙටට ගන්න තියෙන එක. ඉතින් අපි ළමා කාලේ අද දක්වා පස්සේ ගන්න කොතරම් දේවල් තියෙනවා කියලා තියනවාද? මේ ඔක්කොම සංයෝජනනේ. ඒ නිසා බුදුන් වහන්සේ හමු වෙන්න පෙර සියලු දෙනා සංයෝජනයන්ට බැඳිලා අපි නම් කාම ලෝක සංයෝජනයන්ට බැඳිලා ඉන්නේ. දැන් බුදුබණ ඕනන්නේ බැඳෙන්න නෙමෙයි. බුදුබණ ඕනේ නෑ බැඳෙන්න. ඕන කෙනෙක් බැඳිලා ඉන්නේ. මේ බැඳින්නෙන් බැරි වෙන්නේ දහස් වෙන්නේ කොහොමද කියලා දැනගන්න. නමුත් ඒ පිළිබඳ ප්‍රායෝගිකව ගමන් මඟ ගියාය මේ සමාජයේ හිඟ නිසා මේ පහත් කඩලා ඉතුරු පහත් කඩලා ගමන කෙලවර කරන්න 10ක් ළමයින්ට උගන්වලා මුළු බුදු සසුනම අනාපයි. සංවචන 10ක් කඩන්න බුදු සසුන සම්පූර්ණයෙන්ම වැරදි. කවුරු ඉගන්නුවත් මේ රටේ ඔක්කොම කීවත් ඒක හරි කියලා මම තනියම ඒකට විරුද්ධයි. ඒ තරම් මට සාක්ෂි තියෙනවා ඒකට. ඒවා දැම්ම කියන්නේ නැහැ. ඒවා ඒවා කියන්නේ සාමාන්‍යයෙන් බණ ගොඩක් කියන යනකොට තේරෙන ආයත. අර මම සූත්‍ර දෙකක නම් දෙකක් කිව්වේ. උද්දකූපම පුද්ගල සූත්‍රය අංගුත්තර නිකායේ එහෙම නැත්නම් ඛේමක සූත්‍රය අංගුත්තර නිකායේ මේ දෙකේ මේ රහස තියෙනවා. තවත් සූත්‍රය ඇති මට හම් වෙලා තියෙන එකක් මම මේ කියන්නේ. මෙහෙම වෙන්න බෑ කියන එක. මම වැඩිම විශ්වාස කරනවා බුදුරජාණන් වහන්සේ යනු පරස්පර විරෝධියෙක් නෙවෙයි. උන්වහන්සේට යථාකාරී තථාවාදී යථාවාදී තථාකාරී කරන දේ කියන කියන දේ කරනවා. එහෙනම් මේ උන්වහන්සේ අවබෝධයෙන් පැහැදිලි කරපු දේවල් වල පරස්පරයන් තියෙන්න බෑ. අර කලක් අනුපුබ්බේන පුතග්ජන ගතෝ හෝති කියන වචන යටතේදී පුහුදුන් ආයතරපත් වීම තුළ බුදුසමයේ දිසා නැති අපිට වෙනස් කරලා තියෙන්නේ. සදහම් නොතේරෙන ඔක්කොම මේ පස් ලෝක දොරෙන් තියෙන ලෝකෙට කැමතියි. ඒ ලෝකේ නැවත ලබන්න කැමතියි. අන්න බුදුසමයේ පෙන්වන ලබනවා මේවා මීටත් වඩා හොඳට ආයිවර්ෂයක් බලයෙන් ලැබෙනවා දුන්නොත්. අන්න අපි ඊට පස්සේ ලබන ආත්මයට මීට වඩා ලබන්න දන් දෙන්න පටන් ගන්නවා. දැන් මේ මොකටද? ලබන්න දෙනවා. මේ ලබන්න දෙන එක එකක්. දුන්නොත් ලැබෙන එක තව එකක්. තේරුම් ගන්න. දැන් බුදුසමයේ තියෙන තේමාව පරත්තම් පටිපද්‍යත. අපිට යමක් කියනවා නම් ප්‍රමාණීක් මාති වෙනවා නම් මේ ගමේ රටේ සමාජයේ වික්ෂුන් අතර හරියි අංග විකල මන්දබුද්ධිකා ඉන්න තැන්වල හරි තවත් දුගී දුප්පත් අතර හරි එහෙම ආයෙ ඉන්නවා. ඔවුන් කෙරෙහි අපිට යමු අනුකම්පාවක් ඉවදුනා ඔවුන්ට කරන අනුග්‍රහයක් වශයෙන් අපි ඒවා දෙනවා. දැන් මේ දෙන්නේ ඔවුන් කෙරෙහි උපන් අනුකම්පාවෙන් මට ලැබෙන්න නෙමෙයි. දැන් එතකොට එතන තියෙන්නේ ඔහුගේ යහපත ලබන්නාගේ. හව ඒකට පරාර්ථය කියලා කියනවා. අපි මේ දුප්පත් වෙලා ඉන්නේ දුන්න නැති හින්දා ලබන සැරේ ලබන්න නම් දීපල්ලකෝ. ඉගෙන ගන්නවා ආච්චම්මගෙන් කවුරු හරි. දැන් අර අර කියන අනුකම්පාවක් තියෙනවා දැන් අර දෙන්නේ බුදුහාම පෙන්වන කර්ම න්‍යාය ආපහු හම්බ වෙනවා කියන එක පාවිච්චි කරලා Tamanට වැඩියෙන් ලබන්න නේද? දැන් එතන කුසලයේද තියෙන්නේ ලෝභයේද? මෙන්න මේවා අනිත් පැත්ත හරවනවා මායя කරන්නේ. මේ හොඳ පැත්ත මොනෝර වෙනස් කරනවා. කෙරෙන්න ඕන දුන්නත් ලැබෙන එක. අපේ මිනිස්සු අදලයක් තියලා ලබන්න දෙන්න. මේවා හොඳට තේරුම් ගන්න ඕන. එතකොට ඒකේ පින අඩුයි පාපේ වැඩි. මොකද ඒකේ ලෝභයක් තියෙනවා. එහෙනම් අපි තව ටිකක් එහාට තේරුම් ගන්න ඕන දැන් ලැබී තිබෙන කාලයට අනුව ඊටු ටික පැහැදිලි කරන්න. දැන් එහෙමනම් අපිට මේ අපේ ජීවිතේ පවතින්නේ ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල උපදින අරමුණ තුලයි. අරමුණට කියනවා රූපය කියලා ඇසෙන්නම්. කනෙන් නම් ශබ්දය කියනවා. නාසයෙන් නම් ගන්ධය කියනවා. මේ රූප අරමුණ පෙනෙන එක පිළිබඳව බුදුරජාණන් වහන්සේ වෙනත් විග්‍රහයක් කරලා පෙන්නනවා. ඒක ඇතුළත සංයතිය පෙන්නනවා. ඒක ඇතුළේ ඇති. ඇර රූපයක් හම් වුණත් අපි විඳින්න ඕන. විඳින්න ගියාම අපිට හතරා හෝ මිතරා වශයෙන් විඳින්න ඕන. හතුරු නම් දුක් වේදනාව, මිතරා නම් සැප වේදනාව. නැත්නම් උපේක්ෂා වේදනාව. එතකොට ඇසට හම්බෙන රූප ආරම්මණය අපි ඒකට කියනවා රූපස්කන්ධය කියලා. ඒක වේදනා තුනෙන් එකකින් විඳිනවට කියනවා වේදනා ස්කන්ධය කියලා. ඒක රූප රූපයක්ය හතරෙක් වශයෙන් හඳුනනවට කියනවා සංඥා ස්කන්ධය කියලා. ඇලෙනවට නැත්නම් ගැටෙනවට කියනවා චේතනා හේවත් සංකාර ස්කන්ධය කියලා. හිතවත් නම් ඇලෙනවා එතකොට ලෝභ අහිතවත් නම් ගැටෙනවා එතකොට දෝෂ. කර්ම රැස් වෙන හැටි. චේතනා එතකොට හැම රූප ආරම්මණයක්ම වේදනා සංඥා සංකාර වලින් යුක්තයි. හැම ශබ්ද ආරම්මණයක්ම වේදනා සංඥා සංකාර වලින් යුක්තයි. හැම ගන්ධ ආරම්මණයක්ම වේදනා සංඥා සංකාර කියන මේ චෛතසික සමූහයෙන් යුක්තයි. ඇහෙන් හම්බ වෙන රූපයේ සිදුවෙනා මේ සියලු ක්‍රියාකාරකම් ටික හඳුනා ගැනීමේ චෛතසිකයට විඥාන කියනවා. එහෙනම් චක්ක විඥානයේ පහළ වෙලා ආදාර කාර්යය කරලා ඒ මොහොතේ නැතෙනවා. දැන් සෝත විඥානයේ පහළ වුණොත් එහෙම චක්කු විඥාණයෙන් සෝත විඥාණයට මොකුත් ගියේ නැහැ. දැන් සෝත විඥානය හටගෙන නැසෙනවා. එතකොට අපිට තියෙන්නේ ස්කන්ධ පහෙන් පහට ඉපදී නැසන ජීවිතයක්. මුකුත් යන්නේ නැත්නම් මොකද්ද මේ සතර ගමන? ජීවිතෙන් එහා පැත්තට තියා මේ අරමුණෙන් අරකට මුකුත්වත් යන්නේ නැති බව අපිට තේරෙනවා. කොහොමද මේ? අන්න සංයෝජන කියන්නේ ඒක තමයි. අන්න අවිද්‍යා පත්‍ය සංඛාරා කියන්නේ ඒක තමයි. අපට නොදැනෙන්නට පසුව හටගන්නට හේතු ඉතුරු කොට අවසන් කිරීමක් මේ අරමුණු රස විඳීම තුළ තිබෙනවා. දැන් ඉතින් මෙතන ඔබට මම අලුතෙන් කියලා දෙනවා සමාජය සහ ධර්ම පුස්තක මේ පංචස්කන්ධ කියන වචනේ පාවිච්චි කරන වැරදි තැනට. අපෙන් හෝ නැත්නම් ගැඹුරු දහමක් ශ්‍රවණය කරේ නැත්නම් එහෙම මේ ගම්බද ප්‍රවාහරේ ඉන්න අය කයට කයට පංචස්කන්ධය කියලා පාවිච්චි කරනවා. එතකොට ඉතින් කයක් තින්නේ අපට ගවසුනකාදී සත්වෙන්ට විතරයි. අර പ്രേත කියන ඕපපාතික සත්වෙන්ට මේ වගේ මාංශකයක් නැහැ. දෙවියන්ටත් මාංශකයක් නැහැ. බ්‍රහ්මයින්ටත් නැහැ. එතකොට එහි පංචස්කන්ධ නැතුව හතරද තියෙන්නේ මං අහන ප්‍රශ්නේ. වේදනා සංඥා සංකාර විතරද තියෙන විඥාන විතරද තියෙන්නේ? රූප නැද්ද ඇයි? නෑ. සත්වය අපාය යන්නේත් පංච පාදානස්කන්ධයෙන් දිව්‍ය ලෝක යන්නේත් පංච පාදානස්කන්ධයෙන් බඹලෝ යන්නේත් පංච පාදානස්කන්ධයෙන්. එහෙනම් මේ රූප කියන වචනේ කයට කියන වචනයක් කියලා අපි හිතාගත්ත එක අර දිසනාති දිසානති වෙනස් කිරීමක් පරිදි. ඊළඟ දහම් පාසල් පොත්වල ඉගැන්වීමේදී මේ රූප වේදනා සංඥා සංකාර පහ නාම රූප දෙකට කලනවා. රූප ශරීරයෙන් හැදෙනවා වේදනා සංඥා සංකාර හිත. දැන් රූප කියන්නේ එක්ක ශරීරය නැත්නම් රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ වායය. පඨවි ආපෝ තේජෝ කියන්නේ වචන හතරක් විතරයි මේ තියෙන එකක්වත් නෙමෙයි. මේ තියෙන්නේ වර්ණ ගන්ධ රසෝජා මේවා ආරම්භක ධාතු තත්වයේ තමයි පඨවි ආපෝ තේජෝ. දැන් විද්‍යා මූලද්‍රව්‍ය 108 12 හොයන්න තියෙන්නේ. ඒ මූලද්‍රව්‍ය අන්න ඒ වගේ මේ මේවැ මූලික තත්වයන් හතරක් තමයි. ඒක පේන්නේ නැහැ කවදාවත්. නමුත් මේ ආරම්භක මූල තත්වයන් හතරවත් බ්‍රහ්මයන් තුල දෙවියන් තුල අපාගත ඕපාතික සත්වයන් තුල නැහැ. අපට අහු වෙන රූප නැහැ. නමුත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකේ උපාදානයේ මේ හැමතැනම තියෙනවා. ආන්නේ නිසා පංචස්කන්ධය තුල දේශනා කරපු ධර්මය පංචස්කන්ධේ වරද්දා ගැනීම තුළින් අපේ සමාජයට තේරුම් ගන්න බැරි වෙලා තිබෙනවා. මම මෙහෙමයි මේක කියන්නේ. දැන් ඔය ආස්වාද කියන සූත්‍රේ පාඨම ආස්වාද කියන සූත්‍රේ අහනවා. බුදුන් වහන්සේ වදාරනවා. චක්කුණා රූපං දිස්සා uppajjita sukhaං සෝමනස්සං. සිංහල තේරුම ඇයට රූපයක් දැකුණාම අර තමන්ගේ හිතේ තියෙන සැප සතුට උපදිනවා. අර ඉදිරියෙන් තියෙන එක දකිනකොට තමන් හදාගත්ත එක උපදිනවා. සුඛං සෝමනස්සා. අයං රූපස්ස ආස්වාදෝ. දැන් රූපේ ආස්වාදය කියන්නේ ඒක ශරීරය ආස්වාදයේද? අර ඉතරන් ඉරු පුද්ගලයා හතුරෙක් නම් ඒ පුද්ගලයා පිළිබඳ අකමැත්ත. මිතුරෙක් නම් ඒ පුද්ගලයා පිළිබඳ එතකොට රූප කියන්නේ අර අරමුණනේ. අර පුද්ගලයා උදව්වෙන් හිතට ආපු අරමුණ. දැන් රූප ආරම්මණය වේදනාවෙන් සංඥාවෙන් සංකාරයෙන් හඳුනාගෙන බැරිනවා. ශබ්දයේදී ශබ්ද ආරම්මණය වේදනාවෙන් හඳුනා විද සංඥාවෙන් හඳුනා සංකාරයෙන් බැදී විඥාණයෙන් දැනගන්නවා. මේක මෙහෙම ඔප්පු කරන්න සත්තක්කාන කුසල කියලා සූත්‍රයක් දෙපිටකේ තියෙනවා. ඔය කය පංචස්කන්ධය කියන අයට ශරීර පංචස්කන්ධේ රූප කියන අයට හොඳ උත්තරයක් ඒක දෙනවා බුදුන් වහන්සේ. ඇස නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා, කය නිසා, සිත නිසා මනුස්සයින්ට වේදනා හයක්, සංඥා හයක්, සංකාර හයක්, විඥාන හයක් පහළ වෙනවායි කියනවා. එහෙනම් දොරවල් හයෙන් වේදනා, සංඥා, සංකාර පහළ වෙනවානේ විඥාන. මොනවා නිසාද? ඇසනම් රූපේ නිසා නෙවෙයිද? කනනම් ශබ්දේ නිසා නෙවෙයිද? නාසයෙන්නම් ගඳ සුවඳ නිසා නෙවෙයිද? දිවනම් රස නිසා නෙවෙයිද? එහෙනම් මේ රූපය කියන්නේ අරමුණ නෙවෙයිද? අන්න පංචස්කන්ධේ රූප කියන්නේ අරමුණට. අරමුණ අපායේදී පාපය, දිව්‍ය ලෝකෙදී පින, බඹලොවදී ධානය. ඉතින් අරමුණ තියෙනවා ගැටලුවක් නැහැ නේ. චුරිතර ඡන්දේ ගලපන්න පුළුවන් නේ අපෝරුවට. දැන් ඔන්න මම ඔබට පැහැදිලි කළා අපේ ජීවිතේ පුද්ගලයෙක් වශයෙන් පෙනවනට අපි ඇසෙන් කනට කනෙන් නාසයෙන් නාසයෙන් දිවට ස්කන්ධ පහෙන් පහට ඉපදෙමින් මැරෙන ගමනක් අපි යන්නේ. මේදී අපට අතීතයට යන්න බෑ. ඊයේ නෑ. හෙටට යන්නත් බෑ. අපිට මේ අපේ උපැන්න සහතිකයට අනුව උපන් දිනේ ඉඳලා මේ වෙනකොට අවුරුදු 60 70ක් 80ක් වශයෙන් ගණන් හැදුවට අනේ හෙට ගිහින් එන්නකෝ. අනේ ඊයට ගිහින් එන්නකෝ කිව්වොත් එහෙම අපිට යන්න පුළුවන්ද? කල්පනා කරන්න පුළුවන් යන්න බෑනේ. ඒ කියන්නේ මේ මොහොත ඇරුණාම ලෝකේ කාටවත්ම වෙන අතීතයක් හෝ අනාගතයක් නැහැ. අපි අතීතයෙන් පාඩම් ඉගෙන ගන්න අනාගත සැලසුම් කරන්න ඕන ජීවිත සකස් කරගන්න. ඒක වෙනම කතාවක්. නමුත් බුදුන් වහන්සේ වැඩ සිටි කාලේ එදා ඒ වර්තමානයේ. මිඳුහාමුදුරුවෝ වැඩි කාලේ වර්තමානයේ. එහෙම නැත්නම් බුදු ජාන්තිය පවත්වක වර්තමානය. මේ දැන් මේ වර්තමානය. හිත උඩ එළිය වැටෙනකොට ඒ වර්තමානය. මේ වර්තමාන කියන්නේ පවතින මොහොත කියන එකට. ඔය මාන කියන වචනේ තේරුම පවතිමින් කියන අර්ථය. අර ඔබ ඉංග්‍රීසියෙන් ING කියන්නේ අන්න ඒ වගේ. පවතිමින් පවතින මොහොත. පවතමින් පවතින මොහොතට කල්ප ගාණක් නැහැ, අවුරුදු ගාණක් නැහැ, දවස් ගාණක් නැහැ මොහොතයි. මේ මොහොත අපේ සිතේ හටගෙන නැතෙනවා. ඒක තමයි අපේ මොහොත. මේ මොහොත තුල කොහොමද සසරට බැඳෙන්නේ? සංයෝජන ඉගෙන ගන්න ඕනේ ඒකට. අපි බලමු. දැන් මම ඔබට පැහැදිලි කරන්න හදනවා අර සංයෝජන 10 සත්තාය දිට්ඨි කියන පදේ. මම හරිය කැමති ඉස්කෝලේ පොතේ ඉගෙන ගත්තා මොකවත් දන්නේ නැතුව ඉන්නවා නම් දැන් මට හොඳට කියලා දෙන්න පුළුවන්. නමුත් මේ pāli පාට සිංහලට පරිවර්තනය කරන pāli සිංහල ආකාර ආදී පවා වර්තමානයේ තියෙන එක සක්කාය කියන්නේ මේකය කියලා ලියලා තියෙනවා. මෑතදී හදපු අයනේ. ඉතින් කොහොමද අපි ගොඩ එන්නේ? එහෙනම් ඒක ආ මා pāli පොත මේක හරි සක්කාය කියන්නේ මේකයි කියලා පාඩම් කරගත්තොත් ගොඩ එන්න බෑනේ. වාසනාවකට තථාගතයන් වහන්සේ වදාළ සූත්‍ර දේශනාවල සක්කාය සූත්‍රයේ චුල්ල වේදාල සූත්‍රයේ දේශනා කරන්නේ ධම්මදින රහත් මෙහෙණිය. මේ වගේ මේ රහස් තාම තියෙනවා. බුදුරජාණන් වහන්සේ සක්කාය සූත්‍රයේ කියනවා සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධයට කියලා. පංච උපාදානස්කන්ධ කියන්නේ කය ඒ මොහොතේ හට ගන්නා වරමුණනේ. දැන් අර ඉස්සෙල්ලා මතක් කළ අසුකාන්ත සූත්‍රයේ මම පෙන්නවා නේද සිතට එන දේ මම කොට ගන්නවා මනුස්සෙන් දෙකෙන් ගැලවෙන්න බෑ කියලා. ඇහෙන් සිතට එනවා කනෙන් සිතට එනවා, නාසයෙන් සිතට එනවා, දිවෙන් සිතට එනවා. ඒ සිතට එන දේ මොනවද? රූපයේ, ශබ්දයේ, ගන්ධයේ, රසයේ, ස්පර්ශයේ. පවපින ධානය. දැන් බුදුරජාණන් වහන්සේ මම හඳුනන ලබන්නේ සිතට එන දේ මොහොතේ අල්ලාගත්තාම. ඒ තමයි මම හැදෙන හැටි. අකුරු දෙකෙන් මම හැදෙන්නෙත් නෑ, කයෙන් මම හැදෙන්නෙත් නෑ බුදුරජාණන් වහන්සේ කි. දැන් අතන බලමු අපි. තරුණ කාන්තාවකට පැවිදි වෙන්න හිතෙනවා. ස්වාමියාගෙන් අවසර ඉල්ලන් ගිහින් පැවිදි සදහම් අවබෝධ කරගෙන ගමට එනවා. ඉන්නේ දැන් මේ මෙහෙණි ආරාමයක. පෙර පෙරසැමියට ආරංචි වෙනවා. මෙයාට දැන් ඉතින් ওই මහානකමේ ඉඳලා ඇති වෙලා ගෙදරින් ඩයි වෙන්නේ මම යන්න ඕනේ එක්කලා එන්න නැත්නම් උන පරිස්සම් කරන්න බලන්න ඕන කියලා මේව තමයි පිට තියෙන කතාව. මේ දෙන්න අතර සාකච්ඡාව තමයි මේ චුල්ල වේදල සූත්‍රය කියන්නේ. අන්න ඒකේ තියෙනවා අර විසාක සිටුවර යහනවා ආර්යාවනි සත් සක්කාය සක්කාය කියලා කියනවා කොපමණකින්ද සක්කාය වෙන්නේ අන්න එතන තිබුණා නම් විසාකයනේ සක්කාය කියන්නේ මේකයට කියලා අපේ පාලිපත මම පිළිගන්නවා හැබැයි ඒකේ තියෙන නිසා නෙමෙයි මම දැන් පිළිගන්නේ මේක අපි ළඟ සිදුවෙන ඇත්ත නිසා ආ විසාකේනි මේ රූප වේදනා සංඥා සංකාර පහට සක්කාය කියනවා දැන් ඔබ ඔබ දිහා බලන්න ඇසෙන් හම්බ වෙන රූපය වේදනාවෙන් නේද සංඥාවෙන් හඳුනා සංකාරයෙන් බැදී විඥාණයෙන් දැනගන්නවා එහෙනම් සක්කාය පහළ වෙලා නැතෙනවා කනෙන් හඳුනන ශබ්දයේ ශබ්ද රූපය වේදනාවෙන් නේද සංඥාවෙන් හඳුනාගෙන සංකාරයෙන් බැදී විඥාණයෙන් අවසන් කරනවා එහෙනම් සක්කාය හටගෙන නැතෙනවා මේ විදිහට ඔබට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණක් තුළ සක්කාය හයක් උපදින්නේ නැද්ද අන්න සක්කාය කියන එකේ තේරුම ද්‍රව්‍ය නෙවෙයි දැන් විත්ති වෙන්නේ කොහොමද? අන්න ඒකට එන දේ. පවද පිනද ධානයේද හොඳද නරකද හතුරාද මිතුරාද ආපු දේ අපි අල්ලා ගන්නවා. හටගෙන නැසෙන අතරතුර නැටෙන් නැසෙන්න පෙර පොඩි වැරද්දක් කරනවා. එතකොට මොකද වෙන්නේ? ඒක නැසුණට අර සසර පවත්තන්න හේතුවක් ඉතුරු වෙන එකට සංයෝජන කියනවා. මේක මඤ්ඤමාන සූත්‍රයේ පැහැදිලි කරලා දාරන්නේ මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස් අන්න සංයෝජනෙට වෙන හැටි. ඔබ මොන රූපයක් හෝ ශබ්දයක් හෝ ගන්ධයක් හෝ රසයක් හෝ හතුරා මිතුරා වශයෙන් බෙදලා ගත්තොත් හතුරා නම් ඇල්ම ගැටීම මිතුරා නම් ඇල්ම. අන්නේ ඇලීම ගැටීම වශයෙන් සීමා ඉක්මවා යාම තුළ තමයි මේ මඤ්ඤමාන කියන්නේ මමත්වයෙන් ගැනීම. එහෙනම් මේ සංසාරයේ පව මමත්වයෙන් ගත්තත් සසරට බැඳෙනවා සංයෝජනයක්. පින මමත්වයෙන් ගත්තත් සසරට බැඳෙනවා සංයෝජනයක්. ඥාන මමත්වයෙන් ගත්තාම සසර බැඳෙනවා සංයෝජනයක්. එහෙනම් මේ මමත්වයෙන් ගැනීම නේද සංයෝජන කියන්නේ. යම් කිංචි දුක්ඛං සම්භෝති සබ්බං සංකාර පච්චය මේ සත්වයාට යම් කිසි දුකක් හට ගන්නවාද ඒක මේ සංකාර නිසා හටගන්නේ සංකාරංච නිරෝධේන නැති දුස්සසං භවෝ සංඛාර නිරෝධ කළොත් දුක් හටගන්නේ නැහැ. දැන් මේ සංඛාර කියන්නේ කසලද නැත්නම් බාහිර වස්තුද? නැහැ. අபிසංකාර කියන පින් හේතු වලට, පව් හේතු වලට, ධාන හේතු වලට තමයි මේ සබ්බං සංකාරපත්‍ය. සබ්බේ සංකාරා කියන්නේ වතු පිටි වලට ඉඩ කඩන් වලට, ගෙවල් දොරවල් වලට මේ සත්වයා අපායේ දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ ඇවිද්දවන මේ අபிසංකාර ಜಾති තුනට. අන්න එහෙනම් බුදුරජාණන් වහන්සේගේ චරිතය හොයලා බලන්න අර බුද්ධත්වයටපත් වුණා කියන 35 වෙනි වසරේ සිදු වුණා වූ සිද්ධිය උන්වහන්සේ නිර්වචනය කරලා තියෙන්නේ කොහොමද? මේ ගාතාව ඔක්කොම කියන්නේ ඔබට මතක් වෙන්න විතරක් කියනවා අනේක ಜಾති සංසාරං කියලා දාන වාක්‍යයේ මේකේ මැද තියෙනවා විසංකාර ගතං චිත්තං සිත සංකාරගත වීමෙන් හෙවත් යලි උපදින්ට හේතු ඉතුරු කිරීමෙන් මිදුණා අපටත් සතර ගමන නිවා කරන්නට එහෙම නැත්නම් මේ නිවන සැනසෙන තැන හොයාගන්නට විසංකාර ගතං චිත්තං තැනට යන පාර හොයාගන්න වෙනවා භාවනාව කියන්නේ ඒකට. ඒ නිසා මම මගේ ධර්මදේශනාවල පැහැදිලිව කියනවා බණ තේරෙන්නේ නැතුව භාවනා කරන්න බෑ. බණ තේරෙන්නේ නැතුව කරන භාවනා ආලාර කාලාම ලෞද්ධ කරාම් පුත්‍රා කරවා බුදු දහමෙන් පිටත් කර දේවල් අපි බෞද්ධ කියන නමක් හදාන ඇඳුමක් ඇඳගෙන අනුන්ගේ භාවනාවල් කරනවා මේ සමාජයේ. ඔන්න ඔහමයි මේක වෙන්නේ. දැන් එතකොට එහෙනම් සක්කාය දිට්ඨිය තියෙන්නේ කොහෙද අරමුණේ? දැන් තරහෙන් හිතුවොත් හෙට තරහ එන්නේ තියපු නිසා නේද? රසයක් විඳලා ආපහු හෙටත් විඳින්න ඕන කියලා හිතුවොත් හෙට ආපහු උපදින්නේ තියපු නිසානේ අන්නේ තියෙන එකට තමයි සංයෝජන වෙනවා කියන්නේ. එහෙනම් මොහොතින් මොහත අරමුණෙන් අරමුණට අපි අරමුණු රසයේ මම මගේ මගේ ආත්මකට ගැනීමෙන් සංයෝජනයේ වේවත් බද්දෝ මාරස්සමාරයාට බැඳේ. සසරට බැඳේ. තමයි බුදුබණ කියලා දෙන්න ඉස්සරලා බෞද්ධ බෞද්ධ සියලුම දෙනා මේ සසරට බැඳිච්ච අය. එහෙනම් බැඳෙන්න බුදුබණ දැනගන්න ඕන නෑ. බුදුවරු පහළ වෙලා දේශනා කළේ සංයෝජන කඩන්න. එහෙනම් සක්කාය දිට්ඨි කියන්නේ මොකක්ද එතකොට? මව් කුසෙන් දිහි වෙන තැන් පටන් මැරෙනකම්ම කෙනෙක් ඉන්නවා කියන එකද? මම කියන්නේ අරමුණෙන් අරමුණට සිත වෙනස් වෙනවා. ඒ මොහොතේ නැසෙනවා. එහෙනම් ඉතින් කයක් ඉන්නේ නැහනේ. එහෙනම් සක්කාය කියන්නේ මොකක්ද? අපි හිතනවා මව කුසෙන් දිහි වෙන කෙනාම ජීවිත අවසානය දක්වා ඉඳලා මේ යනවා මිය ගියාම තව කෙනෙක් එයාම යනවා. දැන් ඒක තමයි ආත්ම දෘෂ්ටිය කියන්නේ. දැන් අපි උගන්වන්න අපි පැහැදිලි කරපේකේ තේරෙනවා ඇසෙන් කනට කාරෙන් නාසෙන් නාසෙන් මොකුත් යන්නේ නැහැ හටගෙන නැති වෙනවා. හටගෙන නැති වෙන අතරතුර නොදන්නා පුද්ගලයා ගාව වැරද්දක් සිද්ධ වෙනවා. ඒකට කියනවා අවශේෂ නිරෝධයේවත් හේතු ඉතුරු කොට අවසන් වීම. අන්න පමාව බුදුදහමේ පෙන්වන ලබන. අවශේෂ වෙනවා කියන්නේ හේතු ඉතුරු වෙනවා පස්සේ හට ගන්න. අபிසංකාර වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර සමාජයේ ඔක්කොම පව අවශේෂ නිරෝධ කළා, පින අවශේෂ නිරෝධ කළා, ධ්‍යාන අවශේෂ නිරෝධ කළා. අවශේෂ නිරෝධයෙන් ඔවුන්ට ජීවිතය අතාරින්න ඉදිරියට පැවැත්මක් ලබා දුන්නා. දැන් පව මමත්වයෙන් ගත්තොත් සතර හැදෙන්නේ නැද්ද? පින මමත්වයෙන් ගත්තොත් සතර හැදෙන්නේ නැද්ද? ධ්‍යාන මමත්වයෙන් ගත්තොත් මමත්වයෙන් ගැනීමෙන් සතර හැදෙනවා කියන එක තමයි මඤ්ඤමානෝකෝ බික්කෝ බද්දෝ මාරස්ස ඒක ප්‍රමාද ප්‍රතිපදාව. බුදුන් වහන්සේ අනුගමනීය ප්‍රතිපදාව වදාලේ අමඤ්ඤමානෝ මුත්තෝ පාපි මතෝ. ඔබ මම කොට ගන්න නැත්නම් පාරිමාරයාගෙන් මිදෙනවා. දැන් මම කොට ගන්නේ ජීවිතේ එක වතාව නම් එක හැරෙන් මිදෙන්න එපේ. නෑ ඇසෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට දිවෙන් කයට අරමුණෙන් අරමුණට මමත් වෙනවානේ අර අසුතන් සූත්‍රයේ පෙන්නන්නේ ඒකනේ සිතයයි කියන ලැබේද විඥානයයි කියන ලැබේද මනස කියන ලැබේද ඒකට එන දේ මම කොට ගත්ත පුරුද්ද සසරේ තියෙන බරපතල වරදක් අපි අතේ කියලා අසුතන් සූත්‍ර දෙකේම තියෙනවා දැන් ඔබට මම තේරෙන්නේ අන්න සෝවාන් වෙනවා කියලා කියන්නේ සක්කාය දිට්ඨිය කැඩෙනවා කියලානේ පෙන්වන්නේ. දැන් වැරදි සක්කාය දිට්ඨියක් අයම කෙන ගත්ත කට්ටිය කාටවත් සෝවාන් වෙන්න පුළුවන්ද දැන්? මේ ස්කන්ධ පහෙන් පහට යමක් යන්නේ නැහැ. එහෙනම් මේ අපි අපි තමයි සසරට බැඳෙන්නේ බැඳෙන්නේ අල්ලාගත්තොත්. ඒක බොරුවක් බව තේරුම් යාම තමයි බණ තේරෙනවා කියන්නේ. දැන් ඊට පස්සේ අරමුණෙන් අරමුණට කඩන්න තියෙනවා අය. එතනින් ඉවර වෙලා එහෙම නැහැ. අපි නැවත නැවතත් මොකද කරන්නේ? අත්තාන අත්කාදිච්චට පැමිණෙන එකයි කරන්නේ. දුහිදවල්ට උදේ දවල්ට අරමුණෙන් අරමුණට ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කටයුතු කරන ලබන්නේ සක්කාය දිච්චයට පැමිණෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා අත්තානුදිත්තිං ඌහච්චේවං මච්චතරෝසියා. සක්කාය දිට්ඨිය නොපැමිණෙන්න උත්සාහ කරන්න. ඒ තමයි මරණය ජයගන්නේ. එහෙනම් මේ මොහොත පාවිච්චි කරන්න ඕන අරමුණු හේතු සංයෝජන නොවි අවසන් වෙන්න. මේ මොහොතමයි ඉස්සර වෙලා හේතු ඉතුරු කරලා අවසන් කළේ. ඒ ප්‍රමාදිය අෘතඥය. අන්න දැන් ආර්ය පුද්ගලයෙක් වෙනකොට මේ මොහොත පාවිච්චි කරන්න පුළුවන් වෙනවා හේතු ඉතුරු නොකර අවසන් කරන්න. මේ අරමුණ ස්වභාවයෙන්ම හටගෙන නැතෙනවා කැමති වුණත් නැතත් ඒ හටගෙන නැසෙන කාලය තුල හේතු ඉතුරු කර අවසන් කිරීම එක එකක් හේතු ඉතුරු නොකොට අවසන් කිරීම තව එකක් හේතු ඉතුරු ඉතුරු කොට අවසන් කිරීමට භාවනාව කියන්නේ නෑ පමාව කියනවා අයෝනිසෝ මනසිකාරය කියනවා සසර නොවේදී අවසන් කිරීමට කියනවා නිර්වශේෂ නිරෝධයේවත් හේතු ඉතුරු නොකොට අවසන් කිරීම වර්තමාන ස්කන්ධ පංචකය හේතු ඉතුරු නොකොට අවසන් කිරීම සඳහා එතෙන්ට සිහිය තියෙන්න ඕන. එහෙනම් නැවත නැවතත් අන්න අපිට මේකෙන් තේරෙනවා මව්කුසින් බිහිවෙන් පටන් මැරෙන කල්ම ඉන්න කෙනෙක් අපට ඇහැට පෙනුනට අර තොරණේ බල්බ් වල කෙනෙක් කෙනෙක් ආලෝකයක් යනවා වගේ පේනකොට එහෙම යන්නේ නැහැ මේක මොහොතකින් හටගෙන නැතන එකක්. හටගෙන නැතන කාලය තුල අපේ මුලා විසින් තමයි අපි සසරට බඳවන්නේ. සංයෝජනය කරන්නේ. එහෙනම් මේ සංයෝජනය වෙන එක නවත්තන්න ඕනනේ. මොහොතින් මොහොත අන්න වර්තමාන මොහොතේ ස්කන්ධ පංචකය තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඕන කෙනෙකුට භාවනා මධ්‍යස්ථානය. දැන් හදන්න ඕන. පරණ වැරද්ද හදන්න ඕන. පරණ වැරද්ද කියන්නේ මොකද්ද? ඊයේ තරහ වුණා නම් අද දකින්නකොට එනවා. ඒකට කියනවා උපන්න අකුසල් කියලා. අංගඩු ගැහුවා නම් කාට හරි මිනිස්සෙකුට හොරෙක් කියලා ගමේ මොකක් හරි හොරකමක් කරලා දැන් ඉතින් මේ මිනිස්සයා ගමෙන් ගිහින් අමතක වෙලා අපිට. හැබැයි අපි හංගඩුවක් ගහලා හිතේ තියාන ඉවරයි මේ පටරල් වරේ. ඔහු පොලිසියට ආව වෙලා හිරේ ගිහින් අවවාදන සාසනා ලැබලා වැරදෙන් නිදහස් වෙලා හොරකම අතහැරලා ගමින් පිට කොහේ හරි පදිංචි වෙලා ඉඳලා හරියම්බ කරලා වාහනයක් අරන් දරුවොත් එක්කලා ලස්සනට ඇදගෙන ගමට එනවා. අර වෙනස මුකුත් දන්නේ අපි. මේ අලුත් සත්පුරුෂයා පිළිගන්න බුලත් අතක් දෙන්න යනවාද කවුරු හරි ගම්බද භාෂාවෙන් කියනවා නම් ඕකා ඔහොම හිටියට ඉස්සර තැමිලිති කපු හොරෙක් ඔය කියලා අර පරණ එක නෙමෙයිද ගන්නෙ. ඒ හිතේ තියෙන එක නෙමෙයි දෙන්නේ. මේවා තේරුම් ගන්න ඕන. මේ බාහිර ලෝකෙත් එක්ක ජීවත් වෙන්න බෑ අපේ කුණු හිතේ තියෙන තාක්කල් අපි ඒක දකින්නේ. මේකමයි මේ පෞල් ජීවිතය අඩාල වෙන රහස. දෙන්නෙක් අතර සම්බන්ධ දුරස්ත වෙන සහත පරණ වෙන එක. මේ හිත ඇතුලේ පරණ කරගන්න. ආයතන හදාගන්න. එක එක්කෙනාගේ අඩුපාඩු හොයලා තියාගන්නවා. ඉතින් අනිත් පාර ප්‍රශ්නයක් කරනවා තියපෝ ඔක්කොම එළියට ඇදලා එනවා එළියට. ඒක හොඳ විදියක් මම දැකලා තියෙන එකක් තමයි. ඔය සාමාන්‍යයෙන් අවුරුදු 10ක් විතර අමනාප වෙලා ඉන්න කාන්තාවන් දෙන්නේ බැන ගන්න පටන් ගන්න ඕන. අපි දන්නේ අම්මේ අර ඔක්කොම ඇදලා කියන හැටි දැක්කහම කන් දෙකේ යන ගහගෙන ඉන්න වෙනවා අපට. ඔක්කොම මතකයි. මෙහෙම කළා මෙහෙම කළා. ඒ තියෙන නිසා නෙමෙයි දෙන්නේ. ස්කන්ධ පංචකයෙන් මරණට අපි මේවා තියෙනවා. මේ මේකටයි උපාදාන කියන්නේ. එහෙනම් සසර පවත්න්නේ ඇත්තක් තුල නෙමෙයි බොරුවක් තුලනේ. සසර හදනවා. පව් උපාදානය තුල අපාය හදනවා, පින් උපාදානය තුල දිව්‍ය ලෝකේ හදනවා, ධාන උපාදාන බඹලව හදනවා. අපි බලමු. කොහොමද බලන්නේ? සත්‍යකවත බමුණගේ කතාවෙන් බලමු. ඔය ධර්මශාලාව වෙනුවට ඉන්දියාවේ දෙදලා තියෙනවා හැමෝමට හැමෝටම එන්න පුළුවන් ශාලාවක් කුතුහල ශාලාව කියලා. ඒ විදිහින් කතා කරලා යන්න පුළුවන් දර්ශනේ කියලා. දැන් වච්චගත බමුණා එනේන කට්ටියත් එක්කලා කතා කර කර අහා ඉන්නවා. ඉතින් ආලාර කාලාව බුද්ධ ක්‍රාපුත්‍ර නැත්තම් පූර්ණ කාශ්‍යප හොඳ ගච්ඡාන මේගොල්ලෝ ඇවිදින් තමන්ගේ දර්ශනීය දේශනා කරලා උන්ගේ ගෝලියෝ මැරුණාම උපන් තැන් කියලා යනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ වරිනවා. බුදුරජාණන් වහන්සේ වැඩියම ගිහින් කතා කරනවා. මේ මේ රටේ ඉන්නවා පිළිගත් ශාස්ත්‍රවරු. ඔබ වහන්සේත් එහෙම කෙනෙක්. ඒ අය ඇවිදින් හැමදාම මෙතන කතා කරලා තමන්ගේ ගෝලියෝ මැරලා උපන් දිව්‍ය ලෝකේ දැනක් කියලා යනවා. උපන් තැන් උපන් තැන් කියලා යනවා. ඔබ වහන්සේත් එහෙම පිළිගත් කෙනෙක්. හැබැයි ඔබ වහන්සේ හැමෝටම එහෙම කියන්නේ සමහරු දුගතිගාමී වුණා කියනවා සුගතිගාමී සමහරු ගිය තැනක් කියන්නේ දුක් නැති කරගත්තා පුනර්භව නැති කරගත්තා කියනවා මට මේක ප්‍රශ්නයක්. ඔන්න වත්‍යගතක වමනක ප්‍රශ්නේ. අපේ ප්‍රශ්නෙත් ඒකනේ. දැන් බුදුන් වහන්සේ උත්තරයක් දීලා තියෙනවා හොඳට මතක තියාගන්න. පාලියෙන් මම කියා දෙන්න. ස උපාදානස්සකෝ අහං වච්ච උප්පත්තිම් පඤ්ඤාපේමී නෝ අනුපාදානස්ස. වච්චගත්ත මම උත්පත්ති පනවන්නේ උපාදාන තියෙන කෙනාට උපාදාන නැත්නම් උත්පත්ති නෑ. දැන් අපාය යන්නේ පව උපාදාන හින්දා නෙවෙයිද? දිව්‍ය ලෝක යන්නේ පින් උපාදාන හින්දා නෙවෙයිද? බඹලෝ යන්නේ ධාන උපාදාන හින්දා නෙවෙයිද? බුදුදහම උපාදානෙන් පරලෝ යාම වර්ධනය කරන උපාදානෙන් මිදෙන දහම. ඔන්න රහස. නෝ අනුපාදානස්ස. දැන් බුදුරජාණන් වහන්සේලා උපාදානෙන් මිදිලා. පෙරුත් මොකලන්ලා උපාදානෙන් මිදිලා. දැන් එතකොට යන්න අපායකුත් නැහැ, දිවිලෙකුත් නැහැ, බ්‍රහ්මලෙකුත් නැහැ, සතෙක් නැහැ යන්න. අන්න එතකොටයි සත්වත්වයෙන් මිදෙන්නේ. මේ බුදුන් රහතුන්ට සත්ව කියන්නේ නැහැ. මේ කෙලෙස් සහිත අය තමයි සත්ව කියන්නේ. දැන් ඉතින් මට මේ මේ පෙළොස්සේ කතා කරන්න ගියාම තව ටික වෙලාවයි තියෙන නිසා වැඩි විස්තර කියන්න බෑ. දැන් එහෙමනම් අපිට මේ භව ගමන හදලා දෙන්නේ මොකක්ද? අරමුණු රසය විඳින්න ගිහින් ඒට එන දේ සීමාව ඉක්මවා යමින් සතුරේ පන්නන නිසා ඒවත් ඒතන් මම ඒතොහං අස්මින් ඒසෝ මේ අත්තා. ඒ මගේ ඒ මම මගේ ඒ මගේ ආත්මකට අරමුණ ගැනීම ජීවිතේ නෙමෙයි. ඒ ඒතන් නම් ඒ තමස්මින් ඒසෝ මේ අත්තා කියන එක තමයි මඤ්ඤමානෝ කෝ බික්කු බද්දෝ මාරස්ස කියන්නේ. එහෙනම් ඉතින් බුදුබණ තේරෙන්නේ නැති දක්කල් පව් කරත් සංයෝජනේ. පව් සංයෝජනේ අපාය පැත්තට. බුදුබණ තේරෙන්නේ නැති කාල් පින් කළත් සංයෝජනේ ඒක කාම සුගතිය පැත්තට. බුදුබණ තේරෙන්නේ නැතුව ධානවත්ලා භාවනා කෙරුවත් ඒ සංයෝජනේ බඹලෝ පැත්තට. සත්ත්ව සමූහයා සම්පූර්ණ බවගාමි. පව් පින ධානය ඔස්සේ. බුදුරජාණන් වහන්සේ බව නිරෝධගාමී. අර භවගාමිත්වය කඩන්න ඕනේ. භව නිරෝධගාමී ප්‍රතිපදාවක් බුදු සමයේ තියෙන්නේ. ඒ නිසා උපාදානයේ බයම් විශ්වා ජාති මරණ සංභවයේ සත්‍යයට ජාති මරණ ලබ දෙන්නේ උපාදානයෙන් අනුපාදාය විමුච්ඡන්ති උපාදානයෙන් මිදෙන්න පුළුවන් නම් ඔය අපායත් නැහැ දිව්‍ය ලෝකෙත් නැහැ බ්‍රහ්ම ලෝකෙත් නැහැ යන්න දිහක් නැති වෙනකොට තව සත්‍ය වූ සදාකාලික වූ තැනක් තියෙනවා. කොහොමද බුදුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ? තයෝ රෝගා පුරේ ආසු ඉච්ඡා අනසනං ජරා පසුනංච සමාරම්භෝ අටනවති මාගම බමුණු ඇවිදි බුදුන්වහන්සේ ඔබ වහන්සේට වෙලාවක් තියෙනවා නම් ඉස්සර බමුණන්ගේ හැටි කියන්න මේ දැන් බමුණු පිළිහිලා ඔක්කොම දැන් බමුණු සම්බන්ධයෙන් බුදුන් වහන්සේ සෝන සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ බමුණු ගාවත් ඉවිච්ච ගති ලක්ෂණ දැන් තියෙන සුනකෝ ගාවක් කියලා හොඳට හරි දෝලා තියෙනවා ඇත්තටම ඒකට සෝන සූත්‍රය කියලා කියන්නේ මතක තියාගන්න. ඒක වෙනම කියන්නේ මේ මොහොතේ මම. නමුත් බුදුන් වහන්සේ වදාරන හුඟුව විස්තරයක්. ඒකේ කියනවා අම්මා තාත්තා ඥාති හිත මිත්‍රාදීන් යම් ආකාරයක යහපතක් සලසනවාද? ගවයිනුත් අපට බෙහෙත් ලබා දෙන වෙන්නේ අපේ මිතුරු. අපි පස්ගෝරසේ ලබා දෙනවානේ. බුදුන් වහන්සේ වදාරන්නේ ගවයෝ අපේ මිතුරු කියලා. ඉස්සර මිනිස්සුන්ට තිබුණේ ඉච්ඡා කියන්නේ ආසාව අනසමං කියන්නේ බඩගින්න ජරා කියන්නේ ඉදිරායාම. මේ ලෙඩ තුන විතරයි. හරක් මරන්න පටන් ගත්තට පස්සේ පසු උණංච සමාරම්භෝ 98කට ලෙඩ වැඩි වුණාලු. මේ බෞද්ධයින්ටද? නෑ ලෝකේ ඕන කෙනෙකුට. පව් කරලා කොහෙද සදාකාලික මේ මේ ස්වර්ගයක් තියෙන්නේ? ඒගොල්ලෝ සදාකාලික නිරේට්න යනවා නැත්නම් ඒගොල්ලන්ට අනුගත කරලා. ඒ නිසා මම දකිනවා මේ ආගම් වල උගන්වන ඉගැන්වීම් වල අපට අනිත් අය නම් හදන්න බෑ. ඒ තේරුම් ගන්නවා නම් මේ ගැඹුරු දහමට එන්න නම් අපේ අය අපට හදන්න පුළුවන් දැන් පැහැදිලි කරලා. දැන් එහෙනම් අපට අරමුණෙන් අරමුණට සක්කාය දිච්චයට බැඳෙන්න නෙමෙයි තියෙන්නේ භාවනාවේ කඩන්න. අන්න මේ හේතු ඉතුරු වී අවසන් කරන එක තමයි සසර ගමනට හේතුව කියලා තේරුම් ගත්තාම ඒක තමයි සක්කාය දිච්චය බොරු බව තේරෙනවා. සසරට බැඳෙන එක සංයෝජනයක්. සක්කාය දිට්ඨි සංයෝජනය. ඔය විචිකිච්ඡා සීලබ්බත පරාමාස තියෙන්නත් පුළුවන් නැති වෙන්න පුළුවන් සමහර අයට. විචිකිච්ඡාවටින් විචිකිච්ඡාවට හේතු වෙන කරුණු කියලා පෙන්ලා තිනවා සැකයට භාජනය වෙන කරුණු විශාල ප්‍රමාණයක්. ඒක එක එක්කෙනාට ආවේනිකයි. ඕනනම් මෙහෙම කියමුකෝ අපි. ඔන්න අපට අපේ බෞද්ධයින්ට ගෞතම බුදුන් වහන්සේගේ ධර්මයේ විශ්වාසයක් නැහැ. එහෙනම් අපි අනාගත බුදුහාමුදුරුවෝ පහළ වෙනකන් ඉන්නවා නිවන් දකින්න. එතකොට අපේ බුදුන් සැක නැද්ද? බුදුන්ගේ ධර්මයේ සැක නැද්ද? ඒක අනුගමනය කර ප්‍රතිඵල ලැබෙනවා නම් සැක ඇරෙන්න එපායි. නමුත් ඒගොල්ලෝ විශ්වාස කරන්නේ නැති ඒගොල්ලෝ සැකේ තියෙනවා. එහෙනම් වර්තමාන අනාගත බුදුහාමුදුරන්ගේ ශාසනය නිවන් දකින්න පෙරම් පුරණ සහ පුරවන ඔක්කොටමත් බුදුන් සැකයි. අන්න විචිකිච්ඡාවේ හැටි. ඒක මමත්වෙන් ගත්තහම සංයෝජනයක්. මේ අරමුණෙන් අරමුණට රසලට බැඳෙන එක කඩන්න අරමුණ පාවිච්චි කරන්න ඕන. හොඳයි අපි වාඩි වෙලා ඉන්නවා බණමකට ගිහිල්ලා පන්තිල් හරි අටතිල් හරි සම්පදාසිල් හරි වෙලා. දැන් ආයේ ස්කන්ධ පංචකය තුල සිල් රකින්නේ මව කුසෙන් දිනන පුද්ගලයා දර උදේ ඉඳන් හවස් වෙනකල් සිල් රකින්නේ. ඒ ශික්ෂාපද වලින් මගේ මේ ලෝභ දේශ මොහ දුර වේ කියලා හිතනවා නම් වැරදි නැද්ද? පන්න සීලබ්බත වරාමාසිකයන් බාහිර සීල වෘත මගින් කෙලෙස් නැතෙන්නේ නැහැ. ඒවා තේරුම් කරලා දීපුවාම හිතේ තියෙන අදහස අතහැරෙනවට මේ දෘෂ්ටිය කැඩෙනවයි කියන්නේ. මතක තියාගන්න. ඒ හිතේ තියෙන අදහස බොරුවක් බව තේරුම් ගත්තාම ඇතහැරෙනවා. එහෙනම් ඇද්දක පියාණ ඉඳලා භාවනා වඩලා කවුරු සෝවාන් වෙන්නේ නැහැ. ත්‍රිපිටකේ භාවනාවකට සෝවාන් වූවෝ නැත. බණ අසා සෝවාන් වී. මේ කරුණු ටික පැහැදිලි වුණාම දෘෂ්ටි කැරණ එකට නේද සෝවාන් වෙනවා කියන්නේ. ඇද්දක පියාණට මොඩකම කරනවාද? සෝවාන් වුණ පසු සකෘදාගාමි අනාගාමි අරිහත් වීම සඳහා භාවනාව අවශ්‍යය. ඉන්ද්‍රිය භාවනාව කරන්න තිබෙනවා. ඉන්ද්‍රියන් ගෙන්න. මතක තබා ගන්න. එහෙනම් අපි මේ ජීවත් වෙනකොට මොකද කරන්නේ? ඇස කන නාසය දිවකය උදව් කරගෙන ලෝභය, දේශය, මෝහය කියන මූලයන් බලවත් කරනවා. අන්න සංයෝජන ලෝභයට ඇලීම කියනවා, ද්වේෂයට ගැටීම කියනවා, මෝහයට මුලාව කියනවා. අරමුණේදී ලෝභය සමග මම ලෝභ මෝහ මෝහ අරමුණේදී ද්වේෂය සමග මම ද්වේෂ මෝහ අරමුණේදී කාම ලෝකයෙන් එහා පැත්තට ගියාම කාම ලෝකයට අදාළ ලෝභ දේශ නැති මුලාව මෝහ. රූපී අරූපී භවතල වලින් ණයට තියෙන දේ. එතනත් මුලාවක් තියෙනවා. එහෙනම් සෝවාන් වෙනවා කියලා කියන්නේ තර ලපුට ගාවියෙකුට තරණයෙකුට අන් වෙනවා වගේ වැඩක් නෙවෙයි. මේ සංයෝජනය කියලා බැඳෙන කාරණේ බැඳීම අපි හදාගත්තාමයි ගමනක් තියෙන්නේ. එහෙනම් බැඳෙන්නේ නැතුව ඉන්න ඕනේ. දැන් බැඳෙන අයට කියනවා අනුසෝතගාමී කියලා කඩන්න පටන් ගන්නකොට පටිසෝතගාමී අන්න ආර්ය මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්නේ එහෙමයි. පුද්ගලයෙක් ආර්ය වෙනවා කියන්නේ අඳුම වෙනස් වෙනවා නෙමෙයි මේ දැක්ම අපි ඒකට නමක් තියමු. රූප වේදනා සංඥා සංකාර පහෙන් කලින් නාසයෙන් පහළ වුණාම ඒකට එන දේ ඒතං මම හේතුවහං අස්මින් ඒසෝමේ ආත්තා. ඒ මගේ ඒ මම මගේ මගේ ආත්ම. ඒකට කියනවා පංචස්කන්ධයේ ආත්මය. පංචස්කන්ධයේ ආත්මය තමයි සත්‍යය සතර අපාය ගෙන යන්නේ, දිව්‍ය ලෝකෙ ගෙන යන්නේ, බ්‍රහ්ම ලෝකෙ ගෙන යන්නේ. දැන් බුදුන් වහන්සේ පංචස්කන්ධයේ ආත්මෙන් මිදෙන්න දේශනා කරපු සූත්‍රයට කියන්නේ අනත්ත ලක්ෂණ දෙවෙනි ධර්ම දේශනාව. එහෙනම් මේ පංචස්කන්ධයම උපාදානයේ වී අවසන් වෙන්නේ ආත්ම කොට ගන්න නිසා. උපාදානයේ නොකර අවසන් කරන්න පුළුවන්. අන්න අපට බාර දෙන වැඩි බුදුහාමුදුරුවෝ. මේ වර්තමාන මොහොත උපාදානයේ නොකර අවසන් කරන්න අපි මහන්සි වෙන්න ඕන. සිහිය තියෙන්න ඕන, යෝනිසෝ මනසිකාරය තියෙන්න, වීරිය තියෙන්න ඕන අන්න ඒ සඳහා. සසරට බැඳෙන එක නවත්තන්න. දැන් කොහොමද මේක වෙන්නේ? උද්දම් භාගයේ සංයෝජන වලට මම කාලය ගන්නෙ නෑ මේ ටික පොඩ්ඩක් පැහැදිලි කරන්නම් එතකොට දැන් මේ තේරුණා නම් ජීවිතෙන් ජීවිතයට තබා අරමුණෙන් අරමුණට සතෙක් යන්නේ නෑ මේ අරමුණ තුල ලෝභ දේශ මොහ හේතු චිත්තාභ්‍යන්තරට හේතු ඉතුරුනහම ඒවා නිසා අපව හට ගන්නවා මේක සාමාන්‍යයෙන් බාහිර උදාහරණ වලට ගැලපෙන්නේ නැහැ නමුත් කියන්නම් නිකන්. ගොයන් ගහ හැදිලා පැහිලා පරල පැහිලා මේ යනවා. ගොවියා මේ බීජ ටික නෙලාගෙන ගෙදර ගෙනියනවා. ගොයන් ගහ පිච්චුවත් පිදුර වලට කඳිරා ගියත් ගොයන් ගහ අයෝන්නේ නැහැ ඊළඟ කන්නට. ඇයි? බීජ ඊළඟ කන්නට කෙතේ වපුරපම පැලවෙනවා. මේ ගොයන් ගහද? නෑ ගොයන් ගහ නන්නේ මේ ගොයන් ගහ මිය ගියේ හේතු ඉතුරු කරලා. ඒ හේතු අනාගත කෙතේ පළදා. එහෙනම් කයෝබ නෙමෙයි ඔබ මේ යන්නේ ලෝභ දේශ මොහ ඉතුරු කරලා ඒවා අනාගතයට පළදරනවා. පව් හේතු අපාය ලියදුවල, පින් හේතු කාමසුගත ලියදුවල, ධාන හේතු බඹලෝ ලියදුවල, කර්ම බීජ වීයට නම් අල්ලන්න පුළුවන් කර්ම බීජ අල්ලන්න බෑ. ඒ නිසා ඒකට අවිද්‍යාව කියලා කියනවා. අවිද්‍යා පත්‍ය සංකාර. බුදුහාමුදුර ලෝකෙට පහළ වුණේ අවිද්‍යා පත්‍ය සංකාරා දේශනා කරන්න නෙමෙයි. අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය දේශනා කරන්න. හැබැයි උන්වහන්සේ අවිද්‍යා පත්‍ය සංකාරා උගන්වනවා හොඳට. මොඩකමේ තරම. සසර ඇවිදින හැටි. මෙන්න ප්‍රමාදය. දැන් අප්‍රමාද වෙන්න. දැන් මම අර කියපු කතාව ඔස්සේ බලන්න. දරුවෙකුට ජාතිය ආගම අහල පහල ආය සම්බන්ධයෙන් මොකක් හරි උසස් පහත් කුල කතාවක් තියෙනවද කියලා නෑ. මේ තේරම ඇහෙන් අරගෙන හදාගන්න ඒවනේ තේරම ටික. අලුත වැන්ද جوړුවකට හරිම සුන්දරයි අරුණාම මොකක්වත් වැරදි තියෙනවද? එදා ඉඳලා කතා කරන හැටි සංස්කෘතික පුරුද්ද දිහා බලන අරවා මේවා දිහා බලන දෙන්නාද පැත්තටලා ඉඳගෙන මොකද කරන්නේ? ඇද්දම හොයනවා. එන්න එන්න එන්න පරණ වෙනවා නේද දැන්. ඊට පස්සේ පේන්න බැරුව යනවා. මෙන්න මේ පෘථග්ජන භාවය තුළ අර මමත්වයෙන් ගැනීම තුළ තමයි මේ විවාහය සහෝදර සම්බන්ධතාව මේ සියල්ල පළදු කරන්නේ. අපරාධ මේ මිනිස්සු. බුදුදහමේ මේ අනිත්‍ය කියන එක තේරුම් ගන්න පුළුවන් නම් බැඳපු දා වගේම අවුරුදු 50ක් 60ක් ගියාමත් ඉන්න පුළුවන්. ඔන්න මම සමාජයට පෙන්වන්න හදන දේ. අලුත බැඳපු جوړුව වගේ ඉන්න පුළුවන් වෙනවා. හිතේ ලෝභ දේශම එකතු කරලා දෙන්නට දෙන්න විරුද්ධතාවයක් හදාගන්න නැතුව ඉන්න පුළුවන්. ඒවා අතාරින්න පුළුවන්කම තියෙනවා. අන්න ගැලපෙනවා. අපි ගන්නවා බයිබලයෙන්. මොකද්ද? වැරදීම මනුස්ස ගතියේ සමාධියම දේව ගතියේ. ආයෙ වැරදි කරන්න සමාව දෙනව නෙමෙයි හිතට අවංකව යා තේරුම් ගන්න වැරද්දක් කරා නම් පිළිගන්න. මේ පුංචි දෙයකට බැනගන්න නැතුව ඒක අතහැරලා දාලා හිත කතා කරන්න පුළුවන් නම් බලන නැති සමාජයේ ඔක තියෙන්නේ කොහොමද? හොද්දයි දෙනකන් තමයි දබරකම් අපේ රණ්ඩු දබර ඕනෑමයි පෞල් ජීවිතේ. හෙට නෑ නේද? අද හොද්ද ඉඳලා ඊට පස්සේ ව්‍යාන කනවා. එන බෙදාගෙන. ඒ නිසා මේ සිතේ පරණ වීම තමයි මිනිසාට දුක් ගෙනන්නේ. සහෝදරත්වයේ පළදු වෙන්නේ, ස්වාමි සම්ප්‍රේයක සම්බන්ධතාව පළදු වෙන්නේ, ගුරු ශිෂ්‍ය සම්බන්ධතාව පළදු වෙන්නේ, අමුසම සම්බන්ධතාව පළදු වෙන්නේ ඔබ නෙමෙයි මේ වැඩේ කරන්නේ. ලෝභය, දේශය, මෝහය. ඔන්න බුදුහාමුදුරුවෝ ජීවිතේ දුකටපත් කරන හැටි පෙන්වලා ලබනවා. රාගෝච දෝසෝච මෝහෝච ව්‍යාජී ජරාච මරණම් පිච ශෝකමේව පරිදේව දුක්ඛම් පිච දෝමනස්සං උපායාස ඒකාදසාග්ගි මේ තමයි හිතේ ඇවිලෙන ගිනි මේ ඔක්කොම මම මමත්වයේ ප්‍රවේදෝය මමත්වයෙන් ගත්තාම චිත්තාභ්‍යන්තරය ඉතුරු වෙනවා චිත්තාභ්‍යන්තරයට තියන්න තියන්න මොකද වෙන්නේ බලමු ඔබ දන්නා වූ පාසල්පතින් දන්නා වූ ඒකා හිටපු ශ්‍රේෂ්ඨ කාන්තාවක් නිකන් නම් ගියයි කියන්නේ සූසට වරෙන් සැරසිලා. එදා නම් එන්නේ එහෙම නෙමෙයි මේ පෙත ඇඳුම් ඇඳගෙන කෙක් අක්බඹුරු කෙස් වලින් වතුර බේරෙමින්. මේ ඇයට කියන්නේ විසාකා කියලා. ඇගේ මේ ගමන බුදුරජාණන් වහන්සේට හරි ගියේ නැහැ. මෙන්නලා සූසට වරෙන් සැරසිලා පිරිසත් එක්කලා එන අද තෙත ඇඳුම් වලින් එනවා. ඇයි මේ? හරි ලස්සන කතාවක් මේක මම බහලා ඇති මගේ බණවලින් ඔක. ඒ වුණාට මේක ඔබට මම කියන්නේ තන තේරුම් ගන්න. නැත්නම් එදා සිද්ධියක් නෙමෙයි මම විවරණය කරන්නේ. ස්වාමීනි මට හිතුව මේ විරියක් නිය ගියානේ. ආ ඒ නිසා හටගත්ත ශෝකය තමයි මේ ප්‍රකාශ කරන්න දැන් තේතැලුම් ඇදගෙන පතර බේරෙන්නේ. ඔන්න බුදුන් වහන්සේ මේ ශෝකයේ මුල් කොටගෙන ධර්මයේ කියන හැටි. විසාකාවනේ ඔබට මිනිවිරියෝ කීයක් හිටියාම ඇද්ද මේ කෙනෙක් මිය ගිහින් දුකටපත් වෙලා. බුදුරජාණන් වහන්සේ 아무තු ප්‍රශ්නයක් අහනවා. මෙතුමියත් මොඩ වුණානේ. ස්වාමීනි මට මේ නගරේ ඉන්න ඔක්කොම මිනිවිරියෝ වෙනවා නම් කැමතියි. දැන් මේ එක්කෙනෙක් මැරිලා රෙතැනුම් අඳිනවා. මෙයා කියනවා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මිනිබිරි වෙනවා නම් හොඳයි කියලා. දැන් මේ පදනම් කොටගෙන තමයි බුදුන් වහන්සේ කරුණ පැහැදිලි කරන්නේ. විසාකාණේ මේ නගරේ දවසට කී දෙනෙක් මිය යනවද? ස්වාමිනිය දෙන්නාගේ සිට 10 දෙනා දක්වා හැමදාම මලගෙවල්. මලුන්ගෙන් හිස් නැහැ. දැන් ඒක පදනම් කොටගෙන තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නේ අහන්නේ. මේ එක්කෙනෙක් මැරිලා එක ඇඳුමක් ඇඳගෙන තෙත තෙත මේ තෙතින් ඉන්නවා. දැන් 10 දෙනෙක් මැරෙනකොට විසාකාවට මිනිවිරු 10ක් නෙමෙයි යන්නේ ඔක්කොම. දැන් මලගෙවල් උදේ ඉඳලා රැ වෙනකල්. විසාකාවනි එවිට ඔබට වියලි ඇඳුම් ඇඳගෙන වියලි කෙස් සහිතව ඉන්න එක දවසක්වත් ඉතුරු වෙනවද? අන්න තේරුණා. ස්වාමීනි මට එක මිනිවිරියක්වත් එපා. ඔන්න ඔතන තමයි ඊළඟ වචනේ තියෙන්නේ. මේ මිනිවිය සංකේතවත් කරන්නේ දරුවෝ ආදරය කරන්න එපා කියන එක එහෙම නෙමෙයි මතක තියාගන්න. ඒක පෙන්වන්නේ වෙන දෙයක්. ඒ දැරිය කෙරෙහි තිබුණ ඇලීම තමයි මේ දුක් ගෙනත් දුන්නේ. 10 දිනක් මිය ගියොත් එනම් පෘථග්ජන භාවයේ දුක් 10ක්. ජේසංකෝ විසාකේ සතං ප්‍රියානි සතං තේසං දුක්ඛානි. විසාකාවෙනි ජීවත් වෙන්න ගිහින් යම්කිසි පුද්ගලයෙක් ඇලෙන කරුණවත් උපාදාන 100ක් හදාගත්තොත් ඔහුට දුක් 100ක් තියෙනවා. අන ළමා කාලයේ සිට මහලු කාලය දක්වා බණ දන්නේ නැති උපාදාන වැඩි කරගෙන ජීවිතය දුක් වැඩි කරගන්නවා. ආපහු යන්න ඕන කියන එකේ තේරුම 199ට 98ට ඒක පෙන්නනවා ආපහු 90 නම් 90යි 80 නම් 80යි 70 නම් 70යි කියලා 10 ගුණාකාර වලින් 10ට ගෙනින් 9ට 7 ක්‍රමයට ගෙනින් අන්තිමට කියනවා ඇලෙන කරුණු එකක්වත් නැති විට දුක් එකක්වත් නැත දැන් බුදු සමයේ ජීවිතය දුකයි නෙමේ උපාදාන දුකයි උපාදානින් නිදීම මුල් කරගත්ත ජීවිතයක් තමයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකායට දීලා තියෙන මාර්ගෝපදේශකත්වයේ බුදු සමය තුළ එදා අද නම් ඉතින් ඇඳුම්ෙන් භික්ෂුව ඇඳුම්ෙන් භික්ෂුණී ඇඳුම්ෙන් උපාසක උපාසිකා අරක වැඩේ නැහැ අනේ වැඩේ ඇති දැනට යන්න ඕනනේ අපි හැමෝම එනිසා වර්තමාන මොහොත කුස්සියේ ගත කළත් බස්සතේ ගත කළත් වැවේ ගත කළත් කාර්යාලයේ ගත කළත් ඒ මොහොතේ තමයි අපිට උපන් කාම විතර්ක උපන් ව්‍යාපාද විතර්ක උපන් විහිංසාව විතර්ක බැහැර කරන්න මොහොත වෙදෙන්නේ මමත්වයෙන් අරන් හේතු ඉතුරු කරනවාද ඒකට අවශේෂ නිරෝධ කියනවා. මමත්වයෙන් ගන්න නැත්නම් ඒක නැති වෙන්නේ ඉතුරු හේතු ඉතුරු නොවි. මේකට කියනවා කෙලෙස් නැතෙනවා කියලා. එහෙනම් සෝවාන් පුද්ගලයාට ස්කන්ධ පංචකේ ඉපදීම වැරීම තේරෙනවා. ස්කන්ධ පංචකේ ආත්ම කොට ගැනීමෙන් පව තුල පින තුල සසරට බැඳෙනවා කියලා තේරෙනවා ධානය තුල. අපි දැන් ධානයට යන්න ඕන නෑ මොකද අපිට තියෙන පව පිනනේ. දැන් පවපින කියන්නේ ලෝභයේ දේශේදී. ලෝභයේ දේශේදී මොකද කරන්න ඕනේ නම් අපිට ස්කන්ධ පංචකය පස්සේ ගන්න තියන්නේ නැතුව දැන් ඉවර කරන තැනක් බවට පත් කරන්න ඕනේ. ඔය ඔය සාමාන්‍යයෙන් කියන්නේ ඔය අතෑරලා දාන්න කියලා. සාමාන්‍යයෙන් ඔය මොකක් හරි ප්‍රශ්නයකට ළඟාල පහල කෙනෙක් අඬ අඬා ඉන්නවා. අසල්වාසියට මේ දුක නැහැ නේද? අතෑරලා දාන්න ඕන ඕක කියලා කියන්නේ. එහෙම නැත්නම් කවුරු හරි මොකක් හරි වියෝගයක් නිසා දුකින් ඉන්නවා. එයා කියනවා මට පොඩ්ඩක් නිස්කලංක වෙන්න දෙන්න කියලා. ඉතින් අපි කරදර කරන්න තු ඉන්නවා. එයා අර අරමුණ මොකුත් කරන්නේ නැතුව ඊටම චුට්ටකින් මොකද වෙන්නේ? ඒක අතහැරලා යනවා. දැන් සතුටින් ආපහු වෙන්නේ. මේ සිත වේගයෙන් ඇති වී නැති වෙන එක දුකින් නිදහස් කිරීමට අපට ආශිර්වාදයක්. හිතන තරම් ඒක පෙන්වන්නේ උපමාවක්වත් පනවන්න බෑ හිතේ ඇති වෙන නැති වෙන කියන්නේ. නමුත් ඇති වෙන නැති වෙන එකට නෙවෙයි අනිත්‍ය කියන්නේ. මතක තියාගන්න. අන්න අපි දැන් අන්තිම වචනට ඇවිදින් කතා කරමු. ඒ ටික. මේ බාහිර වස්තු තියෙනවානේ. ඕවා දිරාණ යනවා. ඕවට සංකාර කියලා නවත් කියලා ඕවා කඩන එක අනිත්‍ය කියලා ඉතින් අපි ඉගෙනගෙන ඉන්නවා. නමුත් ඕවා ගැන බුදුදහමේ කතාවක්වත් නැහැ. බුදුදහමේ තිබෙන්නේ කය වෙනස්සනයකට පෙන්වන්නේ අචිරං වත අයංකායෝ මේ කය ස්ථිර නැහැ. අචිරං කියන්නේ ස්ථිර නැහැ. එහෙම නැත්නම් විදුරායම් බික්කවේ කායෝ මේ කය කැඩී නිදී යන ස්වභාවය. ඒ කැඩී බිඳී යන සුළු ඇරුණාම ඒක අනිත්‍ය නෙමෙයි නේදකොට. අපි එහෙම නෙමෙයි. ඇස් දෙක දෙයෙන් බලන් ඉඳලා මේ ලෝකේ තියෙන දේවල් වෙනස් වෙනකොට ඒක අනිත්‍ය කියලා පාඩමක් හදාගත්තා. විද්‍රායම්බික්කේ කායෝ මහණෙනි මේ කාය කැඩී බිඳී යන සුළුයි. විඥානම්බික්කේ බබංගුරන් ඇසෙන් කරන කනෙන් නාසයට විඥානයත් නැසෙනවා. බබංගුරන් නැසෙනවා. ඒ නැසෙන මොහොතේදී අල්ලාගත්තාම හේතු ඉතුරු වෙනවා. ඒ අනිත්‍ය දේ නිට්ටයකට ගැනීමෙන්. එතකොට අරමුණ තුළ හේතු ඉතුරු වී නැසීමට කියනවා නিত্য සුඛාත්ම. දැන් තේරුණාද? සත්‍ය සසර ඇවිද්දවන්නේ පව් නিত্য සුඛාත්ම නිසා, පින් නিত্য සුඛාත්ම නිසා, ධාන නিত্য සුඛාත්ම නිසා. අපායෙන් ගැලවෙන්න නම් පව් අනිත් දුක්ඛ අනාත්ම වෙන්න ඕන. කාම ලෝකයෙන් ගැලවෙන්න නම් පින් අනිත් දුක්ඛ අනාත්ම වෙන්න ඕන. බඹලෝ යාමක් නැති නිසා වරන්න දෙයක් නැහැ ඕගොල්ලොන්ට තේරෙනවනම් බලන්න. අර ස්කන්ධ පංචකයේ හේතු ඉතුරු වී නැසෙන එකට කියන්නේ අවශේෂ නිරෝධේවත්, නিত্য සුඛාත්මේවත් මගේ මම අගේ ආත්ම කොට ගැනීමෙන් සසරට බැඳෙනවා. දැන් බුදුන් වහන්සේ වදාරනවා මේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරොන්තෝ. සෝතාපට්ටි බලං සත්‍යය. ස්කන්ධ පංචකයේ මේ අනිත්‍ය තේරෙනතුරු සෝවාන් වෙන්නේ නැහැ නේද කවුරුත් එතකොට එනවා. එහෙනම් අනිත්‍ය කියන්නේ ඇති වෙනවට නැතුවක් නෙමෙයි. හේතු ඉතුරු නොවි අවසන් වෙන එක අනිත්‍ය. හේතු ඉතුරු අවසන් වෙන එක නිට්ටය. නැත්නම් සත්වයා සසර ඇවිදින්නේ නිත්‍ය සුඛාත්මක වෙන මිත්‍යා දෘෂ්ටිය තුළ. ඒක ගැන ප්‍රශ්න අහන්න එපා ඒක මිත්‍යා දෘෂ්ටියක්. මිච්ඡාදිත්‍ති ගතා සත්තා ජාති මරණ ගාමිනෝ. ඒකෙන් ගැලවෙන හැටි හොයනවා ඇරුණාම අරක ඇහුවට වැඩක් වෙන්නේ නැහැ. මිච්ඡාදිත්‍ති ගතා සත්තා ජාති මරණ ගාමිනෝ. අර වර්තමාන මොහොත අපට අවස්ථාවක් දීලා තියෙනවා. පරණ පුරුද්ද පාරේ ගිහින් තවත් අමාරුවේ වැටෙනවා නිදහස් වෙනවා. දැන් මේක තේරුම් ගත්ත පුද්ගලයාට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් වර්තමාන මොහොතේදී මොනවද උපදින්නේ පරණ තියපු එක එනවා. ඇයි ඊපෙර තමයි මෙතෙක් කල් හදාගත්තේ. ඒකට කියනවා uppannam kama vitakka. uppannam ව්‍යාපාද විතක්කම්. දැන් මොකද්ද සක්කාය දිට්ඨි විචිකිච්ඡා සිලබ්බත පරාමාස ගැනම කරන්න කියලා තියෙන්නේ? කාම රාග ව්‍යාපාද තුනී කරන්න. අර කාම විතක්කම් ව්‍යාපාද විතක්කම් කියන්නේ කාම රාග ව්‍යාපාද නෙවෙයි. අන්න ඒවා උපදින්න ඕනේ භාවනා කරන්න. උපදින්න නැතුව හංගලා ඉඳලා හරියන්නේ නැහැ. පරණ ඒවා උපදින්න ඕනේ. පරණ ඒවා කරගත්ත වැරද්දක් නිසා. පරණ ඒවා දුරු කරන්නත් ඕන අලුතෙන් නොබෙදින්නත් ඕනේ. ඒ නිසා නිමිත්තක් ගාහි නොයනවා කියන්නේ අල්ලා ගන්න ඉස්සරහට කියන්නේ. පරණ එකක් නැත්තම් ඒක ඔස්සේ යන්න නොදී මේ මොහොතේ ඒක අවසන් වෙන්න ආරිනවා. දැන් පව් අපායේ ගිනාට පව් ගෙවිලානේ ඉවර වෙලා මෙහෙන්නේ. එතකොට ඒක විපාක වින්දාම ගෙවෙනවා. දිව්‍ය ලෝකේ ඉන්න අය මෙහෙන්නේ පින් ගෙවිලානේ. පවලෝ ඉන්න විපාක වින්ද විපාක ගෙවිලානේ. ඒ නිසා මේ හිතට යෑම තුළ මේක ගෙවිලා ඉවර වෙනවා. අපට පෙන්වන්නේ ඒක එnderලා අවසන් කරන්න ඉදිරි පියවරක් තියන්න එපා පස්සේ ගන්න. ඒකට කියනවා කාමරාග ව්‍යාපාද තුනී කිරීම. අන්න භාවනාව. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැත්නම් සංයෝජන බැමේ ඊළඟ සංයෝජන දෙක තුනී කරගෙන යන්න ඕන අරමුණෙන් අරමුණට. අද කෙරෙන්න බැරි වෙයි. ආය කිසිවෙකට වෙන මොකක්වත් නැහැ ආර්ය මාර්ගයේදී. කාම රාග ව්‍යාපාද උපදිනකට uppannam කාමිතක්කන් ආදිවාසීති පජාති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. uppannam ව්‍යාපාද විතක්කන් ආදිවාසීති පජාති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. පහාන සංඥා ප්‍රහාණය කරන්න එහෙමයි. අන්න ප්‍රහාණය කියන්නේ යලි හට ගන්න හේතුවක් චිත්තාභ්‍යන්තරයට බැස ගන්න නැතුව අවසන් කරන එක. යලි හටගන්න හේතුවක් ඉතුරු නොවි අවසන් වීමට බුදුසමයේ නුවණින් දකින අනිත්‍ය කියලා කියනවා. යමෙක් යලි හටගන්න හේතුවක් චිත්ත අභ්‍යන්තරයට තියෙනවා නම් ඒකට අනිත්‍ය කියන්නේ නැහැ. ඒකට අවිජ්ජා පත්‍ය සංඛාරා කියනවා. එහෙනම් ඒකට ජාති ජරා මරණ තමයි හම්බ වෙන්නේ. දැන් ඉතින් මේක නැවත නැවත සතිමත් වෙලා අරමුණට මුහුණ දීලා හදාන යනකොට කාමරාග ව්‍යාපාද එනේම අඩු වෙනවා. ඉස්සරහට තියන්න නැතිනවා. ඒ පැත්තෙන් මේකට උපමා ටිකක් තියෙනවා හරි ලස්සනට මහා රුක්ක සූත්‍රය සහ උපාදාන සූත්‍රය සහ සංයෝජන සූත්‍රය කියන තුනේ. මම දැනට කියලා තියෙනවා ආය දවසක ඕනනම් ඕගොල්ලෝ වෙනුවෙන් කියන්න. මෙන් දැන් මේ මොහොතේ පහන ඇවිලෙද්දී අලුතෙන් තෙල් සහ වැටිය නොදෙමීම කියලා. දරවඩක් ඇවිලෙද්දී ඒකට අලුතෙන් පිදුරු සහ ගොම සහ තනකොළ නොදෙමීම කියලා පෙන්ලා තිනවා මේ වර්තමාන මොහොතේ හිත ඉතුරු නොකිරීම උපමාවකින් පෙන්ලා තියෙනවා. අපිට කරන්න ඕන වැඩේ. නිසා මම මේවා කියන්නේ ආවට ගියාට නෙවෙයි. ත්‍රිපිටකයේ ඔක්කොම ටික කියවලා සූත්‍ර ගලපගෙන වෙන්න ඕන දේ හරියටම ගලපගෙන ඒක වෙන නිසා අපි ළඟ. අපි මේක කරමින් ඉන්න නිසා. අන්න මේ ධර්මයේ තේරෙන එකනේ අනිත්‍ය කියන්නේ. අනිත්‍ය කියන්නේ ධර්මයේ බුදුදහම වෙන මොකක්වත් නැහැ. ස්කන්ධ පංචකය අනාගත හේතුවකට අනාගත ඵලයක් උපදින හේතුවක් ඉතුරු නොකර අවසන් කරන එක අනිත්‍ය හේවත් ධර්මයයි. දැන් ස්කන්ධ පංචකය අල්ලා නොගැනීමට කියන නමක් අනිත් දුක්ඛ අනාත්ම. ස්කන්ධ පංචකය අල්ලා ගැනීම කියනවා නම් පංච උපාදානස්කන්ධය. ඉතින් ආවි උපාදාන කරන සතර හදන එකනේ කරන්නේ. සසරක් කාටවත් නැහැ හැදුවත් පියනවා. හිතනවා ඔබ මේක හරි මේක යන්න තියෙනවා කියලා. නෑ. හදාගත්තොත් අපාය යන්න තියෙනවා. හදාගත්තොත් දිවි ලෝක යන තියෙනවා. හදාගත්තොත් බඹල තියෙනවා. හදාගත්තේ නැත්තම්. අන්න ඒක තමයි සසර ඇවිදින්න සත්වෙක් නෑ අවිද්‍යාව දුරු වෙනකොට කියලා කියන්නේ. දැන් කාමරාග ව්‍යාපාද තුනී වෙනකොට අපි තව වචනයක් යොදනවා සතරදාගාමි. අර භාවනාවෙන්. විනාශ වෙනකොට කාමරාග අනාගාමි. ඔන්න කාමලෝක සංයෝජන ඉවරයි. දැන් ඉතින් ඊට පස්සේ දැන් අනාගාමී වෙලා කැලයට ගිහින් රූප රාග උපදවාගෙන අරූප රාග උපදවාගෙන කඩන්නද කියන්නේ? අට කියන්නේ? අර දහ පෙළේ හැටියට ඉතුරු පහක් කඩන්න ඕන. හොඳයි අනාගාමී පුද්ගලයා මිය ගියාම කොහෙද උපදිනවා කියලා තියෙන්නේ? සුද්ධාවාස බඹලෝ තුල. ආයෙම හේනවා කියලා තියනවද නැහැ එතනින්ම පිරිනොම් අරිනවා එහෙනම් උදකූපම පුද්ගල සූත්‍රය තුළ අනාගාමී පුද්ගලයාට එතනින් සසර ඉවර වෙලා තියෙනවා ආයෙ මෙහෙ එන්නේ නැහැ කාමයේ ප්‍රෝපේ උපදින්න හේතු නැහැ ඉතුරු තියෙන මෝහයක් තියෙනවා ඒක අයින් වෙලා ගියහම ඉවරයි ඒ පහ කඩන්න නැතුවනේ ඒගොල්ලෝ නිවන් දැක්කේ එනිසා ආයෙ ඊට පස්සේ මේක දැන් කාමරාග ව්‍යාපාද සුනීනම් සතර උපදින්න හේතු නැහැ දැන් අනාගාමී පුද්ගලයාට තවත් පංච උපාදානස්කන්ධ අනිදුක්ඛ අනාසයෙන් බලන්න කියලා තමයි සීල සූත්‍රයේ තියෙන්නේ. ඒ තව තියෙන මෝහය එතන. මෝහය කියන්නේ ඊතුරු ලෝභ නැති, මෝහ නැති, මම නැමැති මුලාව. ඒක රූප රාග හෝ අරූප රාග නෙවෙයි. පේනවද සංයෝජන 10 තුල සසරේ තියෙන පැටලිල්ල? මේක තේරෙන්න හුඟක් බනවන වෙනවා හැබැයි. එහෙනම් පහ කැඩෙනකොට තව ඊතුරු අනාගාමී රහත් අතර මෝහය විතරයි. රූප රාග නැහැ අරූප රාග නැහැ මානුද්දච්ච අවිද්‍යාව. ඒවා තිබුණේ ආලාර කාලාමලට උපදවා ගත්ත නිසා. ඔවුන් ඒවට බැඳුණා ධාන වඩන්න ගිහින්. ඒ කියන්නේ ධානය මම කොට ගැනීමෙන් බැඳෙනවා. ඉතින් අපි ධාන උපදවා ගන්න ඕනේ නැහැ නේ බැඳෙන්නේ. ලෞකික ධානය ලෞකික ධානය ඕනේ නැහැ. සෝවාන් වෙනකොට ඔබ ළඟ තියෙන ලෝකෝත්තර පළවෙනි ධානය, සකෘදාවනකට දෙවෙනි ධානය, අනාගාමීකට තුන්වෙනි ධානය, රහත් වෙනකොට හතර ධානය තව පිරෙන්නේ නැහැ. ඒවා අරව නෙමෙයි වෙන જાතියක්. මේ ලෝකෝත්තර ධානයයි ලෞකික ධානයයි දෙක කියන එක පැහැදිලිව මේ සමාජයේ පැහැදිලි කරන්නේ නැහැ. අන්තිම විනාඩියක ඕන්නම් කියන්නම්. මෙන්න මෙහෙමයි පාලියෙන් කියන්නේ. ඒ පෙන්වන්නේ ආලාර කාලාමගේ පැත්ත සහ අපේ පැත්ත. හරිද? මතක තියාගන්න. ධානානි විරාගානි. ලෞකික ධානයේ නීවරණ යට වී ඇත බැවින් එතන රාගේ නැහැ. ලෝකෝත්තර ධානය ඒක විනාශය ඇති බැවින් රාගේ නෑ. තානේ දිවි දානේ. මේ ධාන වර්ග දෙකයි. මොනවද? බොජ්ජංග විප්පයුක්තානිච බොජ්ජංග සම්පයුක්තානිච. අන්න බොජ්ජංග වැඩෙන්නේ නැති ධාන තමයි ආලාර කාලාමලා වැඩුවේ. අපි වැඩෙන්නේ මේ නිවර්ණ විනාශ කරන්න බොජ්ජංග කියන ධර්මතාව වඩනවා. අපි එතකොට අපේ ධානය බොජ්ජංග සහිතයි. බොජ්ජංග විප්පයුක්තානි බාහිරකානි බොජ්ජංග සහිත ධානය සසුරෙන් බාහිරයි. අන්නේ ශාසනවලටයි බොජ්ජංග සම්පයුක්තානි ආර්ය පුද්ගලානි බොජ්ජංග සහිත ධානයේ සෝවාන් වලින් එහා පැත්තට මේ මම කියන්නේ ත්‍රිපිටකයේ තියෙන දේ ඒ වුණාට මේක පැහැදිලිව හොයාගත්ත කෙනෙකුත් නැහැ කියන කෙනෙකුත් නැහැ. අපේ රටේ භාවනා මධ්‍යස්ථානවල බණ නැත්නම් තියෙන්නේ බොජ්ජංග විප්පයුක්ත ධානය හෙවත් ආලාර කාමලාම වගේ භාවනාව. ඒකේ කෙලෙස් නැතෙන්නේ නැහැ. කෙලෙස් හැංගෙනවා විතරයි. ඒකේ ධර්මයේ සරණ නැහැ. තමන්ම රවට්ට ගන්නවා විතරයි. ඒ නිසා බුදු සමය හරියට බණ තේරුණාම පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ තමන් ගාවා. උපාදානයේ වීමෙන් සසරට බැඳී සංයෝජනය, පමාව. දැන් උපාදානයේ මිදෙන්න වර්තමාන ස්කන්ධ පංචක උපාදාන නොකර අවසන් කරන්න ඕන. උපාදාන වෙලා අවසන් වෙනකොට කියනවා නිත්‍ය සුඛාත්ම කියලා. උපාදාන කරගන්න නැතුව අවසන් වෙනකොට කියනවා අනිදුක්ඛානාත්මයෙන් බලනවා කියලා. හේතු නිරෝධයෙන් ඵල නිරෝධය. වර්තමාන හේතු නැත්නම් කොහෙද අනාගත ඵලයක්? පාප හේතු නැත්නම් යන්න අපායක් නැහැ. පින් හේතු නැත්නම් යන්න කාමසුගතියක් නැහැ. ධාන හේතු නැත්නම් යන්න බඹලොවක් නැහැ. අන්න කර්මක්ෂය වෙනවා කියන්නේ මේ උපදින්න තියෙන කර්ම ඉවර කරනවාට. කර්ම රැස් කරනවා කියන්නේ උපාදාන තුළ යන්න පාරක් හදනවා. එහෙනම් මේ බුද්ධෝත්පාදයේ සඳහන් මමන පුද්ගලයා මොකද කරන්න ඕන යන්න තියෙන හේතු ඉවර කරන්න මේ මධ්‍යස්ථානය යොදා ගන්න ඕන. අන්න ත්‍රිපිටකයේ මේක පෙන්නනවා මෙහෙම. උපාදීය මානෝකෝ බික්කු බද්දෝ මාරස්ස අනුපාදීය මානෝ මුත්තෝ පාපි මතෝ. ඔබ උපාදාන කරගන්නවා නම් මායයට බැඳෙනවා. ඒ මොහොත උපාදානය කරගන්න නැත්නම් මායයෙන් මිදෙනවා. අභිනන්දන මානෝකෝ බික්කු බද්දෝ මාරස්ස අනුවිනන්දන මානෝ මුත්තෝ පාපි මතෝ. ඔබ මේ අරමුණ සතුටින් පිළි අරගෙන මමත්ෙන් ගන්නවා නම් සසරට බැඳෙනවා සංයෝජන වෙනවා. ගන්නෙ නැත්නම් මිදෙනවා. මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස්ස අවඤ්ඤමානෝ මුත්තෝ පාපිමත. ඔය ඔක්කොම එක. ඕනෑම සූත්‍රයකින් පෙන්ලා තියෙන මේ කාරණා. යංකෝ බෙක්කේ අනුසේති අනුමීයති. අර අනුසේති කියන්නේ හේතු ඉදිරි කරනවට. තේන සංකම් ගච්ඡති. අන්න එකෙන් තමයි ලෝභ දේශ මොහොනේ සංකත ධර්ම හිවත් දුක් හටගන්නේ. නානමීයති. ඔබ අනුසය කරන්නේ නැත්නම් නතේන සංකම් ගච්ඡති. එකෙන් දුක් හටගන්නේ. දැන් මේ වර්තමාන මොහොත අනාගතේ රතබා අවසන් කිරීම භාවනාවයි කරන්නේ කොහොමද කියලා තේරෙනතුරු බලහන්. අද තේරුණේ නැත්නම් තේරෙන තුරු වහන්න. ඊට පස්සේ අපි කවුද? පටිසෝතගාමින්. අපි අපහැරගෙන යන අය. අපි කර්ම රැස් කරන්න ඕනේ මේ කර්මක්ෂය කරන්න ඕන. කම්මක්ඛය දුක්ඛක්ඛය. අපිට කියන්නේ පටිසෝතගාමින් ආර්ය පුද්ගලයන් ඊට පස්සේ. හරි. හයි. බොජ්ජංග සම්පයුක්තානේ ආර්ය පුද්ගලානේ. අපි ලස්සනට. ඉතින් මට මේ ලැබිච්ච කාලේ හැටියට මම සංයෝජන සූත්‍රය අරගෙන මුල් පහ ගැන තරමක් කතා කළා. එහෙනම් අගපහ අගපහ අපට නෙමෙයි. ආලාරකාලාමලට උද්දකරාම පුත්‍රලාට ඒගොල්ලන්ට බුදුහාමුදුරුවෝ බණ කියන්න ඇති. අරූපී ධානලාභියා අරූපී ධානය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න ඕන කියලා පැහැදිලිව තියෙනවා අපි පිටුපිට. එහෙනම් අපි බලන්න ඕන අරූපී ධානයද? නෑ ලෝභය, දේශය, මෝහය. දැන් එහෙනම් කෙස් නෙමෙයි අනිත් දුක්ඛානාත්ම ලොම් නෙමෙයි සබ්බේ උපදි අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා උපදි කියන්නේ උපාදාන වලට උපාදානයන් නුවණින් අනිද්දුක්ඛානාත් වශයෙන් බලනවා කියන්නේ අල්ලා නොගෙන අවසන් කරනවාට. සබ්බේ උපදී අනිච්චා දුක්ඛාය ප්‍රණාම ධම්මා බලනකොට අපි අනුසෝතගාමීන් මේ පටිසෝතගාමී අපි අර උපාදාන හේතු රැස් නොකර අස්කරන අය. දැන් අපි ආර්ය මාර්ගයේ යන්නේ. දැන් එකට ලෝභ දේශ මොහ හිත ඇතුලේ නැත්නම් බාහිරින් මොන කවුරු ආවත් ගැටුණක් ඇතුලෙන් උපදින්න නැත්නම් දුකක් නෑ. බුදුරජාණන් වහන්සේට පොල්ලෙලි දාලා වැහුවයි කියලාලින් බමුණ වට කරගෙන බැන්දායින් කියලා දිනාවේ හිටියයි කියලා තියෙනවා. බෝධිය බුදුහමෝලෙට එන්න ඉස්සලා නම් ඔහොම කියලා මාව උස්ස ගන්න පුළුවන් වෙයි. දැන් නම් ඕගොල්ලොන් කරන්න පුළුවන් දෙයක් නැහැ. මම මේ ගමෙන් එහා ගමට යන්නේ හෙට එනකොට ආයෙත් වෙනවා. තව බයින්ඩ තියෙනවා නම් ඒකට කරලා තියාගන්න තියවයි කියනවා. අර බාර ගැනීමෙන් මම හැබැයි බාර ගන්නා නැති විට ලෝකෙට අපිට දුක් දෙන්න බෑ. ඕක තමයි බුදුදහමේ ලෝකේ දුකයි නෙමෙයි හදාගත්ත දුක අපි ඉන්නේ. මේ ටික අපි හදාගත්තා නම් අපට අස් කරගන්න පුළුවන්. දැන් බුදුදහමෙන් පෙන්වන්නේ දුක නෙමෙයි දුක නැති වූ තැන. එතෙන්ට එන්න දුක හදාගන්න හැටි තේරුම් අරගෙන ඒක තියෙන නිත්සුකාත්ම මුලාව තේරුම් අරගෙන නිත්‍ය සුඛාත්ම අනිදුක්ඛානාත්ම වල සමාජය උගන්වන වචන වල වැරද්දක් තේරුම් අරගෙන ස්කන්ධ පංචකය තුල නුවණින් බලනු හැර දෙනවෙන් දෙනුවණින් බලන අනිත්‍යත්ව පිටකේ නැහැ යදා පඤ්ඤාය පස්සති සබ්බේ සංඛාර අනිච්චාති ඒ සබ්බා සංඛාරා කියන්නේ වතු පිටියට කඩන්න මේ පව් වලට අපුණ්‍ය ආවි සංඛාර, පින් වලට පුණ්‍ය ආවි සංඛාර, ධාන වලට ආනිජ්ජ ආවි සංඛාර. Tamanḍa තියෙන සංඛාරය අල්ලා නොගැනීමෙන් අවසන් කරනවට අනිච්ච වශයෙන් බලනවායි කියලා. වර්තමාන මොහොත හේතු ඉතුරු නොකොට අවසන් කරනවා නම් ඒකට නිර්වශේෂ නිරෝධය කියනවා මේක පටිච්චසම්පාද න්‍යාය තව සූත්‍රවල පෙළ වෙනම තියෙනවා. අද මම ඒක ගන්නෙ නෑ. තව දැනග කියලා ඇති අපූර්වට. ඔබ මේක කරන්න ඕනේ. තේරුම් ගත්තොත් විතරයි කරන්න පුළුවන්. බැරදි බණ අහලා තේරුම් ගත්තේ නැතුවම කරන්න බෑ. හරි බණ අහලත් කළේ නැත්නම් ප්‍රතිඵල ලැබෙන්නේ නෑ. අනිවාර්යෙන් මේක ප්‍රායෝගික ප්‍රතිපදාවක්. ටිකක් අනුගමනය කරලා බලන්න. දෙන්න දෙමාල්ලා සහෝදර සහෝදරියෝ අසල්වාසීන් අතර තියෙන ආවුනමනක් තම අතහැරෙන්න අතහැරෙන්න ජීවිතේ කොච්චර සුන්දරද කියලා. අපි මේ හදාගත්ත ලෝකෙක දුක් විඳින්නේ. බාහිර ලෝකෙ නෙමෙයි සිතේ හදාගත්ත ලෝකෙක හිර වෙලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔවා පාවිච්චි වෙනකොට මොකද වෙන්නේ? සුඛං සුපති සුඛං පටිපුජ්ජති නපාපකං සුපිනම් පස්සති යමනුස්සානම් පියෝ හෝති. මනුස්සානම් පියෝ ඔය සේරම ගති ලක්ෂණ අපි ළඟට එනවා. එනිසා සැපසේ ජීවත් වෙන්න බුදුහාමුදුරෝ ධර්ම දේශනා කරලා තියෙනවා යරුණාම දුකයි දුකයි කියලා අඬන්න දේශනා කරලා නැහැ. දුකට හේතු අයින් කරගත්තාම දුක නැති එකයි බුදුදහමේ. හේතු අපි හදාගන්න දෙයක්. ඒක බොරුවක්. බොරුවක් නිසා ඒක අයින් කරන්න පුළුවන්. ඇත්ත නම් අයින් කරන්න බෑනේ. සත්‍යයක් ඉන්නවා නම් බුදුහාමුදුරන සත්‍ය නැති කරන්න බෑ. එසත් උපාදාන තුල සතර හදා ගන්නවා උපාදාන නැතු විට සතර ඇවිදින්න එයාට කෙනෙක් නෑ. එහෙනම් සතා ඉන්නවා කියන එක ගණන් කරන එකේ විශාල බරුවක් තියෙන්නේ. ඇත්ත සිද්ධිය නම් බුදුන් වහන්සේ වදාළ අසංකත ධාතුව විතරයි ලෝකේ පවතින්නේ නිවීම. එතෙන්ද ගියාම අපි බුදුන්ට එකතු වෙනවා. බුදුන්ගේ නිවනයි මගේ නිවනයි දෙකක් වෙන්නේ නැහැ දෙන්නෙක් වෙන්නෙත් නැහැ ඊට පස්සේ. ඒ තමයි සැබෑ බුදුන් දැකීම. බුදුන් දැකීම කියන එකෙන් ඇද්දකෙන් පිළිම දැකීම හරි සිද්ධාර්ථ ශරීරය දැකීම හරි නෙවෙයි ප්‍රඥාවෙන් පංචස්කන්ධයේ අනාත්මය දකිනකොට ආත්මනම් අවිද්‍යා සංඛාරා අනාත්මනම් විද්‍යා විමුක්ති විද්‍යා විමුක්ති කියන්නේ විද්‍යාවලින් මිදෙනවා දුකින් මිදෙනවා විමුක්තියටපත් වෙනවා මොහොතින් මොහත විද්‍යා විමුක්තිය හමු වෙනවා ඔබ මට ආරාධනා කිරීම පිළිබඳව සතුටු වෙනවා. නිහඬව සවන් දීම පිළිබඳව ඊට වඩා ස්තුතිවන්ත වෙනවා. ධම්මස පාදා ගැනීමට මම මෙම කරුණ පැහැදිලි කිරීම හේතු වාසනා වේවා. ඒක ලෝකටයක් ධර්ම දානයක් වේවා කියන ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම පෙරවන් සරණයි.